එෙහිදී මේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වටිනා උපමාවක් ගෙන හරපාමින් මේ ලෝකයට ආ වූ සියලුම කොටබිම වසන සත්වයින්ගේ පාසටහන් අතර ඇතාගේ පාසටහන් ලොකුවන්නේ යම්සේද අනිකුත් සෑම පාසටහනක්ම ඇත්පාදයේ තුලට බහලන්න පුළුවන් වන්නේ යම්සේද ඒ වගේ ලෝකයේ තියෙනා වූ කුසල කර්ම වලින් වැදගත්ම දේ මේ චතුරාර්ය සත්‍යයි කියන එක පෙන්ලා දෙනවා. හත්ති පදෝපමාව කියලා හත්ති පාදෝපමාවෙන්. ඊට පස්සේ ඒ චතුරාර්ය සත්‍ය එක එකක් වශයෙන් බොහොම කෙටිවට විස්තර කරලා දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය කියලා. ඒකෙන් පළවෙනිම දුක්ඛ සත්‍යය පිළිබඳව ලොකු කර දැක්වීමක්, වා දැක්වීමක් කරනවා. ඒක විස්තර කරනවා සාමාන්‍ය ලෝකයේ තියෙන ආ වූ ජාති දුක, ජරා දුක, මරණ දුක වශයෙන්. ඊට පස්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන අපි දන්න හඬන වැළපෙන පපුවේ පහර ගහමින් දුක් දෙන දොම්නස් කතා කරලා ඉවර වෙලා යම් පිච්ඡක් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බොහොම ගැඹුරු ධාර්මික නැත්නම් ආධ්‍යාත්මික තැනකට ගෙනල්ලා නැතර කරනවා ਸਰවචනාසි විසින් ලෝකෙ ඉස්සලාම කිනහර දක්වන ලද ක්‍රමයට මේ සියල්ලටම ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි මරණ දුකට ප්‍රධාන හේතුව මේ අල්ලා ගැනීම නැත්තම් මේ උපාදින්න උපාදාන කියන ගතියයි. ඒ උපාදානියත් සරල රේඛියව ගමන් කරන එකක් නෙවෙයි. ඒව පහක් එකවරම වැඩ කරන සම්බන්ධතා පහකින් මේක සිද්ධ වෙනවා. ඒක නිසා උපාදානස්කන්ධ පහ කියන හඳුන්වා දීම කරනවා. ඊට පස්සේ ඒනොත් ඒ ඊටාමත් ගැඹුරුම ධර්ම කොටාශය වාදක්කමේ ලොකු කරමින් මොනවාද මේ උපාදානස්කන්ධ පහ? ඒක මේ සාමාන්‍ය පොතපත කියවන කවුරුත් බෞද්ධයා දන්න විදිහට රූපය පිළිබඳව ඇති බැඳීම, ඒ වගේම රූප උපාදානස්කන්ධය, ඒ වගේම වේදනාවල් සඳහා සාමාන්‍ය විවරෙන් කියනවා සැප වේදනාව සඳහා ඇති ආසාව, අල්ලා ගන්න ගතිය, වේදනානුපස්සනාව, මේ වේදනා උපා වේදනෝපාදානස්කන්ධය ඊට පස්සේ එක එක සංඥාවල් හැඟීම් වගේක් අපි මමයේ මාගේ මගේ හැඟීමය කියලා අල්ලාගෙන බදාගෙන ජීවත් වෙන ගතියක් කියනවා ඒකට කියනවා සංඤ්ඤුපාදානස්කන්ධය කියලා ඒ වගේම සංස්කාර උපාදාන උපාදානස්කන්ධ වශයෙන් අපි කෙරේ පැමිණෙන හැම දෙයකටම මානසිකව වාචසිකව හෝ කායිකව ප්‍රතික්‍රියා කිරීමක් අපි ළඟ තියෙනවා ඒවා වෙනස් කරමින් ඒවා සකස් කරමින් සංස්කරණය කරමින් යන ගතියක් තියෙනවා. ඒකට කියනවා සංඛාරුපාදානස්කන්ධය කියලා. අවසානයේ තියෙනවා විඥානුපාදානස්කන්ධය කියලා. හැකිතාක් තුරට මම අනුන්ගෙන් වෙන්කොට මගේ රුචිකත්වයේ අනිත් එක්කට රුචිකත්වයේ නෙවෙයි මගේ පෘ탁 ගතිය මේ විශේෂ ආශාව වෙන කෙනෙකු වගේ නෙවෙයි ඒක දන්නේ මං විතරයි ඒක මගේ යුතුයකම තමයි ඒක සන්තෝෂ කරගන්න එක සන්තුෂ්ත කරගන්න එක කියලා අර වෙන්කොට හඳුනා ගන්නා ගතිය, දේවල් වෙන්කොට හඳුනා ගන්නා ගතියම අල්ල බදා ගන්න ගතියට එනකොට ඒකට කියනවා විඥානුපාදාන ඛණ්ඩය කියලා. ඊට පස්සේ දැන් මේ අවස්ථා තුනකින් විතර ඒ උපමාවක් මාර්ගෙන් දීූපේක ගැඹුරට බස්සගෙන බස්සගෙන යන්නේ ඊට පස්සේ මේ ප්‍රකට තැනින් අල්ල ගන්න කාටත් පහසු වෙන තැනින් ගැඹුරක් නමුත් පහසු වෙන තැනින් මේ රූප උපාදානස්කන්ධය කියලා මොකද්ද මේ රූපයට ඇති ආසාව මේ කයට ඇති ආසාව නැත්නම් කය රූපය මම මාගේ කියලා ආත්මය කියලා අල්ලා ගන්න ගතිය නොදැනුවත්කම නිසා වෙන නිසා එහෙම නැත්නම් අවිද්‍යාව නිසා වෙන නිසා ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන අපපටිපත්‍ය අවිද්‍යා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යා කියලා මේකේ ඇත්ත නොදන්නාකමත් වැරද්ද අල්ලගන්න එක හේතුවක් වෙනවා. දෙක නැත්ත ඇත්ත කියලා හිත බදාගෙන ඉන්න ගතිය නිසා මේ නොදැනීම සිදු වෙනවා. ඉතින් ඒකෙදි වඩා සාධනීය ක්‍රමේ තමයි වඩා ප්‍රඥාවන්ත ක්‍රමේ තමයි ඒ දැනුම ලබා දෙන එක. මේ අවිද්‍යාව ඇති වෙලා තියෙන්නේ නොදන්නා නිසා ඇත්ත ඇති හැටියෙන් නොදැනීමත් නැත්ත ඇත්ත කියලා වර්ධව අටහ ගැනීමත් නිසා. ඉතින් ඒ නිසා ඉස්සල්ලා මේකෙදි කරන්න හදාන්නේ මේ රූප උපාදානස්කන්ධ නැත්නම් රූපය පිළිබඳව මේ දැඩි ග්‍රහණය කියන මාතෘකාව අරගෙන ඒ රූප කියන්නේ මොනවද? එතනදිත් ආයත් දෝනාව බස්සන්න වගේ අඩියට බස්සනවා ලෝකේ තියෙන ආත ආකූප සියල්ලෝම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරට කඩන්න පුළුවන් බවත් ඊට පස්සේ මේ අල්ල බදා ගන්නවා නම් අල්ල බදා ගන්නේ මොන જાති කෙරුවත් මෙන්න මේ ධාතු හතරමයි ඒ ධාතු හතර එලි දැක්වෙන ක්‍රම විවිධ විචිත්‍ර වශයෙන් ලෝකේ පුරා පැතිරී ගියාට ඒ වගේ මූල ධර්ම වශයෙන් මූලික මේ පැවැත්ම වශයෙන් තියෙන්නේ මේ පඨවි ගතියයි, ආපෝ ගතියයි, තේජෝ ගතියයි, වායෝ ගතියයි කියන එකට හිත ගෙනල්ලා මේ කියන පඨවි ධාතුව පිළිබඳව ආර්යයන් වහන්සේ නමක් එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට තියෙන ස්වરૂපයට යන්න ආරාධනාවක් තමයි පඨවි ධාතුව සම්බන්ධයෙන් සාරිපුත්‍ර සාංශ මේ සූත්‍රය මාර්ගයෙන් ඉදිරිපත් කරන්නේ. අපි එක ඊයේ සාකච්ඡාවට ගත්තා. අද මේ සූත්‍රය අනුව ඉදිරියට යමින් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආපෝ ධාතුව කියන සාමාන්‍යයෙන් මේ දියර ගතිය වැగిරෙන ගතිය පිළිබඳව විග්‍රහයක්. විග්‍රහය ඉදිරිපත් කිරීම නම් අර ඊයේ ක්‍රමයටම යන්නේ. නමුත් ඒක තවදුරටත් කුළු ගැන්වීමක් එහෙම නැත්නම් ඒක ඔපමට්ටම් කර ගැනීමක් තෙද ගැනීමක් තමයි ඒ අනුව බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඉතින් සමහර එක එකනාගේ උපනිෂේ සම්පatti වෙනස් නිසා සමහරෝ මේක පටවි ධාතුවෙන් අල්ලනවා තව සමහරෙකුට ආපෝ ධාතුවෙන් අල්ලන්න පුළුවන් වෙන්නේ ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි දැන් ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටක භාවනා ක්‍රම වශයෙන් කරන මේ දෙතිස් කුණප භාවනාවේ මුලින් සඳහන් වෙන විශ්වම පටවි ධාතු කොටසට අයිති වෙනවා. පස්සේ සඳහන් වෙන 12ක් ආපෝ ධාතු කියන මේ වැగిරෙන ගතියට සාපේක්ෂව තමයි වැටෙන්නේ. ඉතින් මේදිත් මේ එක එකනාගේ උපදි සම්පatti උපනිශ්‍රේ සම්පatti සහ ගෙනෙන ලද පිං අනුව මේ භාවනා ක්‍රමය උගන්වන කොටත් මතක් කරනවා ඉසල පොදුවේ මේ ಗುಣ 52 හිතට අඳුරලා දෙන්නේ කියලා. ඒක තැනක හොඳට විවේකී වාඩි වෙලා අත්ති ඉමස්මින් කායේ මේ කයෙහි ඇත්තේය මොනවද කේසා ලෝමා නකා දන්තා තචෝ ආදි වශයෙන් ඒ කොටස් එක එක උගන්වනවා මේ උගන්ලා 32ම යම් කිසි විදිහට උග්ඝහ නිමිත්ත වශයෙන් උගෙනීම સમાપ્ત කරාට පස්සේ ඒ කෙනාට ඒ එක එක කොටසක් හිතෙන් නිර්මාණය කරගන්න පුළුවන් විදිහට මනෝ චිත්‍රයක් මවා ගන්න පුළුවන් විදිහට මේ කෙස් කියන්නේ මේකය ලොම් කියන්නේ මේක ආදි වශයෙන් මේ පිටට පේන තියේ පෙන්නලා ඊට පස්සේ මේ චිත්‍ර මාර්ගයෙන් හෝ නැත්නම් මිනියක් කපන මාර්ගයෙන් හෝ නැත්නම් මොකකින් හරි ඒ මස් මන්සන් නහාරු අට්ටි අට්ටි මිංචා කියනව පෙන්ලා දෙන්න අර. එහෙම පෙන්ලා දීලා හිතට කෙස් කියනකොට කෙස් පිළිබඳව චිත්ත රූපයකුත් ලොම් කියනකොට ලොම් පිළිබඳව චිත්ත රූපෙත් මැවෙන්න පුළුවන් තරමට මේක හොඳට නිකන් මන්ත්‍ර ජප කරන්න වගේ සිද්ධි කරන්න කියනවා. සිද්ධි කරලා කරලා කරලා කරලා එක විනාඩියක් ඇතුළත වාගේ කේසාලෝමා නකා දන්තා චචෝ මන්සන්නහරු අට්ටි අට්ටිමිච්චා කියලා කියන කියන වෙලාවේ ඒ ඒ කොටාසය මැවෙන මට්ටමට යනකම් මේ හිත පුරුදු කරන්න කියනවා සිද්ධි කරන්න සිද්ධි කරලා හොඳට හිතට ඒව අණුව හැතරෙන් දැල්ලා හිත ස්වභාවය මොකද්ද තෝරන්නේ කියලා අල්ලන්න කියනවා ඊට පස්සේ තමයි ධාතු මනස්කාරයට හෝ අසුබෙට හෝ වර්ණ කසිනයකට අභිභායතන කසිනයකට යොමු කරන්නේ ඉතින් එතෙන්ට යනකම් 31ම හඳුන්ලා දීලා කොයි දේද හිත ස්වභාවයෙන් අල්ලන්නේ කියන එක ඒ පුද්ගලයා ගෙන ආපු පෞරුෂත්ව ලක්ෂණයක්. නැත්තම් යාගේ උපනිශ්‍රේ සම්පත්තිය. එහෙම නැත්තම් උපදි සම්පත්තිය. අන්න ඒකට අවස්ථාව දුන්නාම සමහරු ඒ මුල් තියෙන කොටස් 20 එකක් අල්ලනවා. ඒ කියන්නේ සමහරට අට්ටික සංඥාව කියන එක බොහොම අටුවාව බොහොම ප්‍රසිද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේ පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං ආදි වශයෙන් කියන වැගිරෙන සුළු කොටසුත් සමහර වෙලාවට අහු වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ ලෝහිතං කියන ලේ යම් කිසි කෙනෙකුට මේ 32 අතරින් කැපිපෙන්න පටන් අරගත්තා නම් ඒ පුද්ගලයාට ඒ ලේ කියන ලේ ධාතුව රුධිරය අරගත්තාම ඒකෙන් සමහරලාට රතු පාට තුලින් ලෝහිත කසිනේ වඩන්නත් පුළුවන්. අභිභායතන කසින වගේ වඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඇතුලේ තියෙනකන් මේ ලේ මේ බොහොම වටිනා ජීව රුධිරේ බාටපත් වුණාට මේක එළියට ඇවිල්ලා තර වෙච්ච ගමන් ඒක විෂ බීජ දරන අප්‍රසන්න ගතියක් පෙන්නන ලප කැලල ඇති කරන දෙයක් බවටපත් වෙනවා. ලේ තර වුණාම. එතකොට එකපාරටම ඒ අර වටිනා ලේ ටික පිළිකුලක් බවටපත් වෙනවා. ඒ වගේම සමහර කෙනෙක් ඒ වර්ණය අල්ලන්නේත් නැහැ. ඒකේ තියෙන පිළිකුල් ගතිය අල්ලන්නේත් නැහැ. මේක වැగిරෙන සහ පිඩු කරන ගතිය අවබෝධ කරගන්න. ඒ කියන්නේ සමහර විටක ඒ ලේ අපි සිංහලෙන් කියනවා ලේ වතුර වෙලයි කියලා දියර ගතිය වැඩි වෙච්චාම එතකොට নানা ආකාර ලෙඩ රෝග ඇති කරනවා. ඒ වගේම ලේ ඝන වෙච්චාම ඒ ඔය ලේ කැටි ගැසීම් වගේ රෝග ඇති කරනවා. අන්න ඒ වගේ ලේ වලක් තියෙනවා. ඒ වැగిරෙන ගතිය සහ පිඩු කරන ගතිය කියලා ගති ලක්ෂණ දෙකක්. මේ සමහරව ඒක දිගේ භාවනා කරනවා. ඉතින් ඒ විදිහට මේ තෙතිස් කුණපය නැත්නම් මේ අපි සාමාන්‍ය ප්‍රසිද්ධ සඳහන් කරලා තියෙන මේ කොටස් 32කින් පසු කොටස් වලට යෙදලා භාවනා කරන ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නේ සමහරු මේ ලෝකය තේරුම් ගැනීමේදී පට විහරහ තේරුම් ගන්න ඇත්තොත් ඉන්නවා. මේ ආපෝ කියන ධාතු හරහා තේරුම් ගන්න නැත්තොත් ඉන්නවා. ඉතින් එහෙම කෙනෙකුට මේ සූත්‍රයේ මේ කොටස කියවනකොට අර ඊ ආපු වනෝට වැඩිය හිත් වදින ගතියක් තියෙනවා. ඉතින් ඒක කවුරු තීන්දුව කරන එකක් නෙවෙයි. ඒක Taman තුලම තියෙන ගතියක්. අනේ ඒක සලකලා අරිපුත් සඳහන් කරනවා මේ විදිහට යම් කිසි කෙනෙක් ආපෝ ධාතුව කියන මේ හතරමහා ධාතුන්ගේ දෙවෙනි කොටස ගත්තාම එයාට තේරුම් ගන්න සිද්ධ වෙනවා මමය කියාගන්න මගේ කියාගන්න මේ කය තුල යම් ප්‍රමාණයක් ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් දීර කොටස් වැඩ කරනවා. බාහිර ලෝකයේත් දීර කොටස් වැඩ කරනවා. දීර කොටස් තියෙනවා. ඒ නිසා මේ ආපෝ ධාතුව ආධ්‍යාත්මික බාහිර කියලා කොටස් දෙකක් අල්ලනවා. මේ දෙකෙන් ප්‍රධාන වශයෙන් කිය කි 100%ක්ම නෙවෙයි අපිට දුක දෙන්නේ මේ අපි මගේ කියලා අල්ලාගත්ත ආධ්‍යාත්මික කොටස ප්‍රධාන කරගෙන මගේ කියලා අල්ලාගත්ත බාහිර තියෙන ආපෝ කොටසක් තමයි. එimhe අල්ලාගත්තේ නැත්නම් වෙන විදිහට කියනවා නම් රූප උපාදාන කරගත්තේ නැත්නම් ඒක දුක්ඛ සත්‍යයට හේතු වෙන්නේ නැහැ. ලෝකේ තියෙන තාකල් වස්තු අපිට දුක පිණිස වෙන්නේ නැහැ. අපි ඒක අදාළ කරගන්න ඕනේ. අපි ඉන්ද්‍රියන්ට ආපాతගත කරගන්න ඕනේ. ආපాతගත කරගත්තට පස්සේ තමයි එයින් අපට අපි ඇත්තටම ආපాతගත කරගන්නේ සැප බලාපොරොත්තු වෙන්නේ. අපිට ඕනේ ඕනේ જાති දියර තියෙනවා නම් ඒක සැපක්, පොහසත්කමක්, දක්ෂකමක්, සුඛෝපභෝගී ගතියක් කියලා තමයි ඉතින් දිගට මේ හඹා යන්නේ. සැප හොයාගෙන. නමුත් අවසානේ වෙන්නේ මොකද්ද? Taman වැඩි වැඩියෙන් අල්ලගන්න වැඩි වැඩියෙන් දුක් දෙනවා. සෑම දුකක් සතක්ම දුකකින් හමාර වෙන්නේ. ඒක ඉතින් පිළිගන්නවා නොපිළිගන්නවා කියන එක වෙනම කතාවක්. එහෙම නමුත් හතිකර බලනකොට හරස්කඩ බලනකොට පේන්න තියෙන සැපසොයාගෙන අපි මේ දියර ලං කරගත්තට අවසානයේ ඒක දුක පිණිස වෙනකොට වැඩියෙන් ලං කරගත්ත එකනට වැඩියෙන් දුකකුත් අඩුවෙන් ලං කරගත්ත එකනට අඩුවෙන් දුකකුත් සිද්ධ වෙනවා. ඒක නිසා අන්නේ පිළිබඳව ආපෝ ධාතුව ලෝකේ හැමතැනම පැතිරලා තිබුණත් යම් කොටසක් අපට දුක ඇති කිරීමට හේතු වෙනවද අන්න ඒක පිළිබඳව හොඳ පැටහීමක් ඇති කිරීම පිණිස සාරිපුත්‍ර සාන්ත මෙතනදී මේ ආපෝ ධාතුව ඇතුළත ආපෝ ධාතුව සහ බාහිර ආපෝ ධාතුව කියලා කොටස් දෙකකට කරලා බලන්න අපිට යෝජනාවක් එනවා අධ්‍යාත්මික ආපෝ ධාතු බහිද්ධ ආපෝ ධාතු කියලා. ඒ දෙකෙන් වඩා පරීක්ෂණයට ලක් කරන්න පුළුවන් ආර්ය පරිශ්‍රයට මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුව. ඒක නිසා ප්‍රශ්නයක් අහන මොනවද මේ ආධ්‍යාත්මික වශයෙන් අපිට ඇතුළත ආපෝ ධාතුව කියලා ඒක තමයි අර ජෙජිස් කොටාසවල පස්සේ තියෙන කොටස් 12 පිට්ටං සෙම්මං පුබ්බෝලෝ හිතං සේතෝ මේදෝ අසුවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති කියලා ඒ කොටස් ටික පෙන්නනවා. ඒ කොටස් ටික කෙනෙකුට ඒකේ තියෙන විශේෂත්වය පෙන්වන්නේ මේ කොටස් අජ්ජත්තං මේ ඇතුළත කියලා ගන්න පුළුවන්. ඒවට අයිති වෙන්නේ නැති හැටි බහිද්දා කියලා එක සීමාවක් හොදන්න පුළුවන්. පච්චත්තං මේවා අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ පිත්තං කියලා කියන පිට අත්දකින්න පුළුවන්. පිට වැඩි වෙච්චාම පිත්ත රෝග හැදෙනවා. එතකොට සමහර වෙලාවට මානසික ආබාධ වලින් අපේ ත්‍රිපිටකය සඳහන් කරන්නේ ඒක පිට කිපීම නිසා තියෙන ආබාධයක් කියලා. ඒකේ පිට එකතන් වීම නිසා එක විදිහක මානසික ආබාධයකොත් පිට ශරීරය පුරා පැතිරීම නිසා ඇතිවෙන මානසික ආබාධයකොත් එකතෙන් වීම නිසා ඇති ආබාධයේ සුවකල හැක්කක් වශයෙන් උත් පැතිරීම නිසා වෙන ආබාධයක් සුව කරන්න බැරි දෙයක් වශයෙන් සමහර වෙලාවට අටුවාවේ විස්තර වගේක් පෙන්නනවා. එතකොට මේ දේවල් අපිට ඇත්ත වශයෙන්ම ජීවත් වෙන වෙලාවේ පිටකිනක දැක්කේ නැතුවට මේ මේ විදිහට අන්වේ ක්‍රමයට ණය ක්‍රමයට තේරුම් ගන්න පුළුවන් මේ පිට කිපීම නිසා වාපිච්චම් කියලායි අපි සාමාන්‍යයෙන් මේ ආයුර්වේද ආනුකූලව මේක විස්තර කරන්නේ මේ පිට කිපීම නිසා ඇති වෙන වෙනස අත්දකින්න දෙයක්. මේක වැඩි මුලා වැඩි වෙලා යම් කිසි විදිහකට ඒ ආම වාතයේ වශයෙන් නැග්ගොත් එහෙම මොන්නම භාවනාවක් කරගන්න බෑ නිින්දක් ගන්නත් බෑ කෑමක් ගන්නත් බෑ ඊයව පහසුකමකුත් නැති තද බල ආබාධවලට එන එක පච්චත්තක් ప్రత్యක්ෂ කළ හැක්කක් ඒ වගේම සෙම්මන් සෙම් රෝග ආපුවාම ඒකත් ඒ වගේ ටිකක් හරි කිපුණොත් සෙම ටිකක් හරි කිපුණොත් ඊට පස්සේ මනුස්සයාට නිින්දෙදී විවිධ ආකාර හීන වගේ පේන පටන් ගන්නවා ආහාර රුචි නැති වෙනවා ඒ වගේම මේ හරි වෙහෙසකර වෙනවා හුස්ම පවා ඊට පස්සේ ටිකින් ටිකටම ටිකින් ටිකටම අනිකුත් ඉන්ද්‍රියන් ක්ෂය වෙන මට්ටමට ක්ෂය රෝග වගේ දේවල් වලට යනවා සෙම පොඩ්ඩක් හරි කිපුණා ඒ නිසා ඒක අත්දැකිය හැක්කක් ඒ සෙම ඇති කරන ආපෝ ධාතුව බාහිරේ තිබිලා කිපුණට අපිට එච්චර ඒක ඇඟට වදින්නේ නැහැ නමුත් ඒ අනුව ඇතුළත සෙම කිපුණා නම් පැහැදිලිවම අපි රෝගී තත්ත්වයටපත් වෙනවා ඒ සාමාන්‍යයෙන් කියනවා වාපිච්චෙම් කියන මේ තුනේ සේම රෝග කඳේ උඩ කොටසට අපේ බලපානවා පිත්ත රෝග කඳේ යට කොටසට බලපානවා වාත රෝග මේ අතපය දෙකට බලපානවා කියලා. ගාත්‍රා වලට බලපානවා. ඉතින් මේව අනුව තමයි මේ ආයුර්වේදය හැදලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් තේරෙන්නේ ඒ ඖෂය ජීවිතයේ සැප දුක තීන්දුව කරන්නේ වින්දනය තුලින් මේ සෙම් වල සමබර භාවය පිටේ සම්බර භාවය ආදි වශයෙන් මේවා විසම වෙච්ච ගමන් ඒක විශේෂයෙන්ම කියවන්න වටිනවා ආසිවිසෝපම සූත්‍රය ඒකදී සරුවචනංශ බොහෝම ලස්සනට පෙන්නනවා මේ හතර දෙනා කොහොමද වැඩ කරන්න කියලා එතන උපමාවකට පෙන්නනවා එතන කියන්නේ පඨ වියාපෝ තේජෝ වායෝ වල ඒ උපමාවකට පෙන්නනවා රජ කෙනෙක් තාමරිකෙක් අල්ලගෙන ඇවිල්ලා ඒ තාමරිකයා කූඩු කරලා ශිපිරි ගයකට දාලා ඒක ඇතුළට නයි හතර දෙනෙක් දානවා. ඒ ඝෝර විශේෂයිත නයි හතර දෙනෙක්. ඉතින් නයි හතර දෙන ඇවිල්ලා එකෙක් දකුණු බාහුව වෙලාගෙන ඒ පැත්තෙන් පෙනේ පුම්බගෙන දකුණු කනට ගහන්න බලාගෙන ඉන්නවා. ඉස්සරෙක් එක්කෙනෙක් බඳ බෙල්ල වටේ වෙලිලා ඉස්සරහා පැත්තෙන් ඇවිල්ලා නාලලට ගහන්න බලාගෙන ඉන්නවා. අනිත් එකන වම් බාහුව මත වෙලිලා වම් කන දිහාට ගහන්න බලා ඉන්නවා. තව කෙනෙක් කඳ වෙලිලා පිටිපස්සෙන් ගහන්න බලා ඉන්නවා. මේ හතර දෙනා ඒ විදිහට සූසූ ගාලා පෙන පුම්බනකොට අර අසත්පුරුෂයා හිතනවලු මම දැන් මේ සිව දෙයියෝ වගේ මාවට අනයි හතර දිනක් ඉන්නකලා බොහොම ආඩම්බර වෙනවලු දැන් මට ලොකු මේ ආභරණයක් ලැබුණේ කියලා. ඉතින් නමුත් කොයි වෙලාවෙ කොයි ණයක පේනවද කියන්න බැලු. ඉතින් ඒතකොට සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවලු ඕක ওই විදිහට පටලවා ගන්න එපා. ඕක ආභරණයක් නෙවෙයි. එක්කෙනෙක් හරි කිපුණොත් එක්කෙනෙක් නාන්න ඉල්ලනකොට අනිත් එකන කණ්ඩ ඉල්ලනවා. එක්කෙනෙක් උෂ්ණ ඉල්ලනකොට එක්කෙනෙක් සීතල ඉල්ලනවා. ඔය හතර දෙනා කවදාකවත් සම කරන්න බෑ උඹට පුළුවන් නම් ගැළවිලා ඔය හතර දෙනා ගලවන්නත් බෑ මොකද ඒගොල්ලෝ කැමති නෑ ගැළවිලා පැනපාවට. කඩාගෙන පැනපන් කියලා. ඉතින් ඒ වගේ තමයි සරුවචන් වහන්සේ ඒක ඇත්තට මේ ඇවිල්ලා උපදෙස් දෙන මනුස්සයා විදිහට පෙන්වන්නේ සරුවචන් වහන්සේ නැත්නම් ඒ ධර්මය අපි මේ ආපෝ තේජෝ වායෝ කටවිත් එක්ක ආලවට්ටම් කර කර ඒවත් එක්ක තමයි මේ ජීවත් වෙන්න හදාන්නේ. නමුත් මේ එකක්වත් අපේ සුභ සිද්ධිය පණිස නෙමෙයි තියෙන්නේ. ඒවා කිපෙන හැටි අපිට කිසි පාලනයක් නැහැ. කිපිච්ච ගමන් ඒකේ වහාම එන ප්‍රතිඵලය අනුව අපිට පුදුමාකාර ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී දුක් හෝ මරණාසන්න හෝ මාරාන්තික දුකක් ඇති කරන තමයි. ඉතින් ඒ නිසා එව්වත් එක තමයි අපි මේ බොහොම ආඩම්බරයක් විදිහට කරගෙන ආභරණයක් කරගෙන ජීවත් වෙන්න හදාන්නේ. ඒ නිසා මේ කියන සෙම්මන් පුබ්බෝ ලෝහිතං පුබ්බෝ කියලා කියන්නේ සරව ලෝහිත කියලා කියන්නේ ලේ සේදෝ මේදෝ ස්වේදේ කියලා කියන්නේ දාඩියට මේ දේ කියලා කියන්නේ ඌරුණු තෙල් වලට වසා වගේ දේවල් වලට අස්සු කඳුළු වසා වලට වෙනම වසා කියලා සඳහන් කරලා තියෙනවා කේලෝ කියලා කියන්නේ කෙල වලට සිංහානිකා කියලා කියන්නේ කණින් වැగిරෙන කාරළු වලට ලසිකා කියලා කියන්නේ සඳ මිදුළු ඇට මිදුළු ඇට දෙක අතරමැද තියෙන මිදුළු වලට මුත්තන් කියලා කියන්නේ මූත්‍රා වලට මෙන්න මේ සෑම දෙයකින්ම ඒවට අවශ්‍ය සපසප්පායම් පදනමක් තියෙනවා. ඒ පදනම දිරපු හෙල්ලිච්ච ගමන් වකිපෙන. කිපුණට පස්සේ මේ හිතිය මේ අමාරුවටපත් වෙන දුකටපත් වෙනවා. මෙවුවා නමුත් අපි දන්නේ නැති වුණොත් මෙවුවා අපිට සැපමිනිස ආපු දේවල් නෙවෙයි මෙවුවා කිපිච්ච ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් කියලා අපි හුඟාක් වෙලාට මෙවත් එක්ක මේ හැඟුම් ඇති කරගන්නවා මේ මගේ ලේ මේ මගේ මේ වසා වුරුණු තෙල් කී කිය මේවා දිනු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සාංශ මතක් කරනවා මෙහෙම කවුරු නමුත් ජීවත් වෙන මිනිස්සෙක් ගත්තොත් මේ ආපෝ කොටස් 12 එක මේ වැඩි ශාක ලබා ගැනීමේ කටයුත්තකට ඉලා ගත කරනවා. ඒ ගත කරාට මේ බාහිර ආපෝ ධාතු ගත්තාම බාහිර ආපෝ පිළිබඳව නම් අපේ නෑ මේ මේක මම මේක මගේ මේක ආත්මය කියලා එකක් ඇත්තේ නැහැ. අර ඇතුළට ගත්ත ටික ඒ කියන්නේ හැම පිරිසිඳ ගත්ත කෙස්සල්ලෙන් යට තලයෙන් උඩ ටික තමයි අපි මේ අලවට්ටම් කරන්නේ. ඒවට අනිවාර්යයෙන්ම අපි මගේ ලේ මගේ මස් මගේ දේවල් කියාගෙන කියන්න උත්සාහ කරන එක ඉතින් ඇත්තටම කියනවා නම් කාගේ හරි ඇඟිලි ගැහීමකට ලක් වුණොත් අපිට මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු කියන්න පුළුවන් තරමටම අයිතිවාසිකමක් තියෙනවා. ඒ තරම්ම ඒකට අපි මේ මානවයා හදාගෙන තියෙන නීති පද්ධතිය හැටියට කාටවත් මේවට අත තියන්න දෙන්නේ නැහැ. මේ තරමටම මගේ කියන නිසා ඒක මම මේක මගේ ආත්මය මේක මම මම මාගේ මගේ ආත්මය කියලා කියනොත් බාහිර වස්තු සාරිපුත්‍ර සංසය පෙන්නනවා ඒවට එච්චරම අපි ඒ මගේ කියාගත්ත බාහිර වස්තු වලට තියෙනවා නමුත් ඉන් එහාට කොච්චර දෝ තියෙන ඒවා පිළිබඳව මම මාගේ ආත්මය කියලා මේ අපි පටලවා ගන්නෑ ඒ පටලුව නොගන්නා ගන්නා කොච්චර ආපෝතාස්තුව තිබුණත් ඒ වගේ සංසාරේ කවදාකවත් කාටවත් දුකක් ඇවිල්ලා නැහැ. දුක කියන එක ඇවිල්ලා තියෙන්නේ මේ මම කියාගත්ත මගේ කියාගත්ත දේන් තමයි. ඒක නිසා මේ ආපෝ ධාතුව උපාදාන කෙරුවොත් මමය මාගේය මගේ ආත්මය කියලා අන්නේ උපාදාන කිරීම හරහා පමණයි දුක එන්නේ. ඒක තමයි අපි මේ අඬ කහණ යන්න හදන. නමුත් අපි ළඟ තියෙන මිච්ඡා පටිපත්ති අවිද්‍යාව නිසා, වරදෝලා ගත්ත වැටහිම නිසා, මේක මම මාගේ කියා ගැනීම නිසා මේ මේක කවදාකවත් දුක පිණිස පිහිටපු දෙයක් කිය බාහිරෙත් තියෙන මේකමය අපි ඒකට අයිතිවාසිකම් කියන්නේ නැතය මේ ඇතුළට ආපේකෙම අයිතිවාසිකම් කියන්නේ සා බාහිර දේ කින්නට ආවුණත් වැසර තෙමුණත් ගණන් ගන්නෑ ඇතුළේ දේෙන් තමයි දුක ඉන්නේ කියලා අපිට හිතා ගන්න අමාරුයි අන්නේ නැති කිරීම සඳහා තමයි මේ ක්‍රමක්‍රමෙන් උපක්‍රමෙන් අරගෙන ඉන්නේ. ඇතුළත තියෙන තේජෝ ආපෝ ධාතුව බලන්ඩ වල බාහිරෙත් මෙවුවා තියෙනවා. ඒ කියන්නේ වැగిරෙන ගතිය තියෙනවා. ලේ වශයෙන් නෙවෙයි, වසා වශයෙන් නෙවෙයි නමු වැగిරෙන ගතිය වශයෙන් තියෙනවා. අන්න ඒව අපි අයිතිවාසිකම් කියන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් අපිට දුකක් එන්නේ නැහැ. නමුත් මේ දෙක හොඳට මේ ඇතුළත තියෙන 12ක් වූ ආපෝ ධාතුවේ තියෙන්නේ වැగిරෙන ගතිය සහ පිදු කරන ගතියය බාහිරයේ ධාතු වල තියෙන වැగిරෙන සහ පිදු කරන ගතියයි කියලා දෙකේ සමානාත්වය දැකලා බාහිරයේ දේෙන් අපිට දුකක් එන්නේ නැහැ මොකද ඒවා අපි අයිතිවාසිකම් කියන්නේ නැහැ අභ්‍යන්තර දේට අපි අයිතිවාසිකම් කියනවා කියන නිසා දුක් වෙනවා කියලා බැලුවොත් යම් ප්‍රමාණයකට සාරිපුත්‍ර සාංශඳහන් කරලා කියනවා මිනිස්යාගේ හිත මේ ඇතුළත Taman තුල තියෙන ආපෝ ධාතුව පිළිබඳව නිබ්බිදාවක් පහළ වෙයි කියලා මේක තද බල සැප වින්දනයේ සඳහාම නෙවෙයි තියෙන්නේ. එහෙම හිතාන වැඩ කරාට මේකෙන් බරපතල දුක් වෙන නිසා අරතරම්ම අල්ල බදා ගන්න ගතියක්. අරතරම්ම ආලවට්ටම් කරන ගතියක් නැති වෙන්න ඉඩක් තියෙයි කියලා කියනවා. නිබ්බින්දති විරජ්‍යති කියලා කියනවා. මෙවුවා පිළිබඳ තියෙන විචිත්‍රත්වය. ඒකේ තියෙන සිත් බඳන ගතිය අඩු වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒකයි මේ මේ පාඩේ උත්සාහ කරන්නේ අභ්‍යන්තර බාහිර වශයෙන් තියෙන පටවි ආපෝ ධාතුවේ තියෙන දෙකේම වැగిරෙන ගතිය සහ පිඩු කරන ගතිය ඒ පිඩු කරන ගතිය තියෙන පටේ බාහිර එකෙන් දුකක් එන්නේ නැහැ මොකද ඒවා අපි අයිතිවාසිකම් කියන්නේ ඇතුළේකට අයිතිවාසිකම් කියන නිසා අපි ඒක පොඩ්ඩක් හෙල්නොත් කිපුනොත් දුක් වෙනවා මෙන්න මේ බව දන්නවා නම් මේ ඇතුළේ දේවල් පිළිබඳව අර තියෙන තද්ද ඇල්ම තද්ද අල්ල බදා ගන්න ගතිය අඩු වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඒට සමාන මේකට සාධක සූත්‍රයක් වශයෙන් ගත්තොත් ਸਰවචනාසේ සඳහන් කරලා තියෙනවා මේ අපි සිව්පසේ වළඳනකොට සිවුරක් පිටපාතේ වළඳනකොට ඉන්න නිවහන නැත්තම් අපි කියන සීනාසනයක් පාවිච්චි කරනකොට බෙහෙතක් වළඳනකොට නිතරම මෙන්න මේ විදිහට එව්වා කෙරේ දැඩි බන්ධන එහෙම නැත්නම් දැඩි ආශාවල් නොවන විදිහට පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා පරිපුංචිතබ්බන් කියලා ඒව ගැන නුවණින් මෙහි සලකලා නුවණින් සලකලා පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ කෑම බීම ගන්න වෙලාවක සඳහන් කරලා තියෙන්නේ අපි මේ කෑම බීම ගන්නේ කිසිසේත්ම මදේ පිණිසවත්, ජවයේ පිණිසවත්, ශරීර අලංකාරයේ පිණිසවත් නෙවෙයි. මේ බණ භාවනා කිරීමේදී අවශ්‍ය වෙන්නා වූ කායික ශක්තිය වීරිය වඩා ගන්නයි, ඒ අනුව චෛතසික වීර්ය වඩා ගන්නයි, තියෙනා වූ බඩගිනි දුක් නැති කරන්නයි, ඒ වගේම කෑමට පස්සේන ඉස්මෘත්තා කප්පත රෝගය කියන එක වැඩි නොකර ගණ්ඩයි මේ භ්‍රමචරියට මේ කරන වැඩේට අනුකම්පාව පිණිසයි කියලා සීපත් කරන්න කියලා. ඒ සීපත් කිරීම පිළිබඳව එක තැනක ටිකක් හිත රිදෙන විදියට සර්වඥාන්සේ කරලා තියෙනවායි කියලා කියනවා. ඒක තියෙන අටුවා කතාවක දැන් භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂු සීලය රකින්නකොට කාරණා වගේ සඳහන් කර තිනවා මේ වගේ පැති වලට ගිහිලා භයානක සිල්පද කැඩුනොත් එයාගේ භික්ෂුත්වේ නැති වෙනවා. ආය පිළියම් කරන්න බැරි මේ ආපත්‍ය හතරක් පෙන්නලා සඳහන් කරලා තියෙනවා මහනි මම පස්වෙනි එවැනි බරපතල ආපත්‍යක් විදිහට සඳහන් කරනවා නම් සඳහන් කරන්න තියෙන්නේ දානේ වළඳනකොට අසීයෙන් වැළඳීම. ඒ තරම්ම බරපතලයි කියන්නේ. මොකද නැත්තම් ඒ කෑම මේසෙදී අපි හැඟුම් මුදා හරිනවා. හැඟුම් මුදා හැරියට පස්සේ අපි දන්නේ නැහැ මොනවද කෑ යුත්තේ නොකෑ යුත්තේ කියලා ඒක ඉතින් සාමාන්‍ය ජීවිතයේ තියෙන සාධාරණ සුඛයක් තමයි මේ ආහාර පරිභෝගයේදී භෝජන සංග්‍රහයේදී ලබන සැපේ. ඉතින් ඒකටම යම් ප්‍රමාණයක හික්මීමක් තමයි මේ තුන් වේල දෙවේලට අඩු කරලා එහෙම නැත්නම් උදේ ඉර නගින තැන ඉඳලා මධ්‍යහ්නයේ දක්වා ගන්න වේලට අඩු කරලා මේ අපිට පෙන්ලා දෙන්න හදාගන්න. ඒ වගේ මේ වේලක් ගන්න සෑම වෙලාවකම මෙනෙහි කරන්න කියලා කියනවා මේ ගන්න ආහාර වේල. ඒ වගේම සඳහන් කරලා තියෙනවා යථාපච්චයන් පවත්තමාන ධාතුමත්ත මේ වේතන් යතිදම් පිණ්ඩපාතෝ. මම මේ ගන්නා වූ පිණ්ඩපාතේ. ඉතින් වළඳන ආහාරය භෝජනය පිටක් අනලා සීපත් කරන්න කියනවා යථාපච්චයන් පවත්තමානෝ. හොඳට සිහියෙන් කල්පනා කරලා බැලුවොත් යථාපච්චයන් පවත්තමාන ධාතුමත්ත මේ වේතන් යතිදම් පිණ්ඩපාතෝ. මේ පිණ්ඩපාතයේ හුදු ධාතු පමණයි. මේකේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු පමණයි. තදුප බුඤ්ජකෝච පුද්ගලෝ ධාතු මත්තකෝ. දැන් මේ කන මමත් නැත්නම් මේ පාවිච්චි කරන්නා වූ පුද්ගලයාත් හුදු ධාතු පමණයි. ඒතර මේ අධ්‍යාත්මික ධාතු, බාහිර ධාතු වලට කලවම් වෙන වෙලාව. පිටික තියෙන ආහාරයක් ශරීරගත කරගත්තට පස්සේ ඒ උගලේ පල්ලයට ගියාට පස්සේ ඒක ඇතුළත දෙයක් බාටපත් වෙනවා. කරීසං කියලා දක්වන්නේ නොදිර වූ ආහාරයක මගේ බවටපත් වෙනවා. ඊට ඉස්සෙල්ලා ඒක පිඟාන තිනකොට ඒක වෙනස් දෙයක්. නමුත් ඒ ගන්න වෙලාවදී මතක් කරන්න තියෙනවා මේක මේකේ තියෙන්නේ ධාතු හතර ආහාරයේ මගේ තියෙන්නේ ධාතු හතර. යථාපච්චයන් පාත්තමන ධාතුමත්ත මේ වේතයි යද්දම් පින්න පාතෝ තදුප පුඤ්ජකෝච පුක්කලෝ ධාතුමත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ හරියට අර පිඟාන තියෙන ආහාර ටික සත්ව ස්වභාවයක් නැහැ ජීව ස්වභාවයක් නැහැ සත්ව ස්වභාවයෙන් ජීව ස්වභාවයෙන් ශූන්‍යයි ඒ වගේ තමයි මේ වළඳන මම මගෙත් තියෙන පටවි තේජෝ පටවි ආපෝ තේජෝ වායෝ හතර පමණයි ඒකෙත් නිස්සත්ත්ව භාවයක් තියෙනවා නිජ්ජීව භාවයක් තියෙනවා ශූන්‍ය භාවයක් තියෙනවා ඒ නිසා ධාතු වලට ධාතු කලවම් වීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට කල්පනා කරලා ගත්තොත් ඒ ආහාර පිළිබඳ ඇති රසගේදය ගිජුකම අමතක කරන්න ගන්න අඩු කර ගන්න පුළුවන් කියනවා ඥානවන්තයෙකුට මේ ආහාර ගන්නේ පරෝජනේ සලකලා මිස සාමාන්‍ය කෙනා කෑමට ජීවත් වෙනව නෙවෙයි ජීවත් වෙන්න ඕන නිසා කරනවා. අනේ ඒ විදිහට කටයුතු කළොත් අර කෑම ගන්න ඉස්සලා අභ්‍යන්තරගත වෙන්න ඉස්සර වෙලා අර බාහිර ආ මෙතන අපි ගන්නවා ආපෝ ධාතුව ඒක හොඳටම පේනවා ඒක නිකන් ධාතු පමණමයි. ඒක තියෙන පැගිරෙන පිළිකරන ගතිය. ඇඟට ගත්තට පස්සේ තමයි ඒක මගේ කියාගන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා මතක් කරගන්න කියලා මේ ධාතු ටික වගේ තමයි ඇඟට ගත්ත ටිකක් කියන්නේ. එහෙම මතක් කර කර මෙනෙහි කර කර කනවා නම් වළඳනවා නම් අවශ්‍ය ප්‍රමාණයට ඉක්මවලා ගිහිල්ලා ආහාර ගැනීමෙන් සිදුවෙන රෝග ආහාරයෙන් ඇති වෙන රෝග වළක්ව ගන්නත් පුළුවන්. ඉතින් මේක සමහර විටක සඳහන් කරනවා කෑම ගන්න වෙලාවේදී ඒ කියන්නේ තාම ශරීරගත කරගන්න ඉස්සර වෙලා මේ ආහාරය පිළිබඳව ඥානවන්තයෙක් භ්‍රමචර්ය රකින්න කෙනෙක් භාවනා කරන කෙනෙක් බලන බැල්ම ඇහැට රූපයක් ගන්න ඉස්සර වෙලා කනට සද්දයක් වැටෙන වෙලාවේදී නාසයට ගඳක් දැනෙන වෙලාවේදී වුණත් සැලකිලිමත් වුණොත් මේ කොහෙද යන රූපයක් තියෙනවා ඒක අපේ ඇහැට ආපాతගත වෙනව නැත්නම් එල්ල වෙනවා එල්ල වුණාට පස්සේ අපි අනිකුත් වැඩ බහා තබලා රූප බලන්නෙක් බවටපත් වෙනකොට එතන ඉඳලා තමයි ඒ රූපය අපිට සැප හෝ දුක ලබා දෙන්නේ ඊට ඉස්සෙල්ලා එකෙන් අපිට කිසිම බලපෑමක් තිබුණේ නැහැ අන්න ඒ වෙලාවේදී මේ ලබන බලන රූපය දිහා ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් ධාරාවක් ගලන්න කලින් මේ කොහෙදෝ යන රූපයක් දැන් මගේ ඇහැට එල්ල වෙලා තියෙන්නේ මේ ඇහැ තුලිනුයි මට දැන් කෙලස් උපදින්න පටන් අරගෙන තියෙන්නේ කියලා ඒ රූප බැලීමේ වැඩපිළිවෙලට සතිය යොදව ගන්න පුළුවන් නම් ඒ රූපයට වශී වෙන ගතිය රූපයෙන් ද්වේෂය හෝ උපදවා ගන්න ගතිය අඩු කර ගන්න පුළුවන් ගතියක් තියෙනවා ඒක නිසා කියනවා ඒ වෙලාවේදී පිහිටවන සතිය හරියට කෑම ගන්න වෙලාවේදී කෑම ටික බඩට යන්නේ ඉස්සර වෙලා මුඛයේදී අපි ඒක රස විඳින වෙලාවෙදීම සතියෙන් යුක්තව මේ ආහාර ගන්න බව දැනගෙන කටයුතු කළොත් ගන්න ආහාර අඩු කරන්න පුළුවන් වෙන අතර ගත්ත ආහාර වලින් උපරිම ඕජාවක් උපරිම සෞඛ්‍ය සම්පන්න ගතියක් ඇඟට ඇති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ කියන්නේ ගොඩක් ඉක්මනට ඉක්මනට කණ එක නෙවෙයි අපි සාමාන්‍ය වචනෙන් කියනවනම් ගන්න ටික හොඳට හපලා හොඳට ගිලගත්තොත් බඩේ අජීර්ණ අඩුයි. ඒ වගේම නොයෙකුත් රෝග අඩු වෙනවා. ඒ වගේම තමයි ඇහැට පුළුවන් තරම් රූප බලන එක නෙවෙයි කරන්න තියෙන අසතියෙන් යුක්තව වෙනුවට කරන්න තියෙන්නේ රූප බලනකොට මම මේ කෙලස් ප්‍රවාහයක් එහෙම නැත්නම් විස බීජ ටිකක් ඇතුල් කරගන්න අවස්ථාවක් බොහෝ රූප බලමින් අසත්‍යමත් වෙනට වැඩිය බලන රූප ප්‍රමාණය අඩු කරලා වැඩි වැඩියෙන් සත්‍යමත් වෙන්න පුළුවන් නම් රූප මාර්ගයෙන් නැත්නම් රූප උපාදානය කියන එක. එහෙනම් රූප අල්ලගන්න ගතිය අඩු කරන අඩු වෙන ගතියක් වගේම ගන්න රූප වලින් කෙලස් පොතින ගතිය අඩු වෙනවා. කණ්ඩ සාධ්‍යයක් ඇහෙනකොටත් එnde ende ende ende අහන ආන හැම අවස්ථාවකම මේ දැන් මගේ වැඩ කරන්නේ කණය කියලා නැත්නම් කොටිම කියනවා අහන වහනවා කියලා හරි මෙනේ කරන්න පුළුවන් නම් ඒකෙන් අපිට ගත්තට පස්සේ මොන්නම විජයකින් වෙනස් කර ගන්න බැරි తত্ত্বය ගණ්ඩ ඉස්සල සතිමත් වීමෙන් යම් ප්‍රමාණයකට අපට ඒක පිළිබඳව වශීතාවයක් ගන්න පුළුවන්. නාසයට ගඳක් ගන්න ඉස්සලා දන්නවනම් මේ ගඳ මාර්ගයෙන් එන ඇතුල් වෙන දේ පාලනයක් කරගන්න බැරි වෙනවා ගඳ බැලුවට පස්සේ. ගඳ බලන්න ඉස්සලා බලාගත්තොත් පුළුවන්. ආහාරයට ගන්න කටට ගන්න ආහාරයත් එහෙමයි. කායට ලැබෙන පහසත් එහෙමයි. හිතට එන හිතවිලිත් එහෙමයි. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමී සරුවජන් වහන්සේ ඒ චුල්ල රාහුල වාද සූත්‍ර වගේ තැන්වල ඒ රාහුල කුමාරට මතක් කරන රාහුල පුංචි ස්වාමීන් වහන්සේට රාහුලය කයින් ක්‍රියාවක් කරනකොට පච්චවේකීත්වා පච්චවේකීත්වා කාතබ්බා ඒ කරන දේ පිළිබඳව නුවණින් මෙනෙහි කරමින් කරන්න කියන්නේ පණින්න පෙර සිතා බලන්න කියන අපේ සාමාන්‍ය උපදේශය තමයි මේක තියෙන. ඒක ඇතුළට ගියාට පස්සේ ඒක පුදුමාකාර කසකැවිල්ලක් වේග ගැලීමක් ඇති කරලා අපිව වශී කරගන්නවා. එනිසා ඒක ගන්න ඉස්සරලා කරන කරන ක්‍රියාවක් මෙනෙහි කළ මෙනෙහි කළ කරන්න. ඒ වගේම කියන කතාවක් මෙනෙහි කළ මෙනෙහි කළ කරන්න. හිතන හිතවිල්ලකත් දෝරේ ගලන්න දෙන්නේ නැතුව ඒක පිළිබඳව මුලැමැදාග බලන්න කියලා. ඉතින් ඒ වගේම තමයි මෙතනත් මේ ආහාර ගැනීමදී මතක් කරන්නේ ආහාර ගන්නකොට පුළුවන් තරම් ඒ ආහාරය පිළිබඳව එළඹ සිටි 100න් වගේම ධාතු මනසිකාරය දාලා කරන්නයි කියලා. අන්න එහෙම ධාතු මනසික දාලා කරනවා නම් ඒක කොච්චර මේ නිබ්බිදා විරාගයේ පහළ වෙනවද කියනවා නම් ඒ මහසිසාරද ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ වගේ රිට්‍රීට් එකදී ආහාර ගන්න හැම වෙලාවකදීම පිට අඹන වෙලාවදී රස බලන වෙලාවදී කිලින වෙලාවදී හපන වෙලාවදී මෙනෙහි කර කර ගත්තොත් ඒ පුද්ගලයාට අර ආහාර පිළිබඳ තියෙන රසගේද ගොඩාක් අඩු වෙනවා සමහර මැදි වයස පැනපු ඇත්තෝ ආහාර නොගෙන ඉන්න අතර පෙළඹෙනවා කියන. තේරෙන පටන් ගන්නවා මේ කරදරයක් මේ ඇඟේ දාගන්නේ ඊට මීට වැඩිය හොඳයි ආහාර නොගෙන ඉන්න මට. එතන ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවත් එහෙම නැතුව හරියස්ථාංග මාර්ගයවත් නෙවෙයි යම් කිසි විදියකට ආදීනව දැකීම ඕනකට වැඩිය යනවා නැත්නම් නිබ්බිදාවක් පහළ වෙනවා ද්වේෂ පැත්තට යන මට්ටමේ. එතකොට ටික දවසකින් අර භාවනා කර ගන්න ඕනේ කාය ශක්තිය නැති වෙන නිසා ඒ ස්වාමීන් වහන්සේ උපදේශයක් වශයෙන් මතක් කරනවා ඒ විදිහට හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර ආහාර ගන්නවනම් ආහාර ගන්න ප්‍රමාණය අඩු වෙන එක ඉක්මවල යන්න එපා ආහාර නොගෙන ඉන්න යන්න එපා මේ කයට ආහාර ටික අවශ්‍යයි නමුත් එතෙන්දි මතක තියාගන්න කියනවා හොඳට දැක දැක දන දන මෙනෙහි කරමින් ආහාර ගත්තොත් ආහාර පිළිබඳව ලොකු ඒ රසකයේදී අඩුවීමක් ඇති වෙනවා ඒක හොඳයි. නමුත් පමණ ඉක්මවලා කියලා ආහාර නොගෙන මට්ටමට ඉන්නපයි කියලා ඒක විශේෂයෙන් සිදු වෙන්නේ තරුණ වයස යෝගාවචරේ නෙවෙයි මැද වයස පැනපු ඇත්තන්ට ආහාර ගැනීම එපා වෙන මට්ටමක් තියෙනවා. අන්නේ විදිහේ මේ සිහියෙන් යුක්තව වතුරක් නැත්නම් දීරයක් බොනකොට නැත්නම් ආහාරයක් ගන්නකොට කටයුතු කෙරුවොත් ඒක ප්‍රමාණයට නියම අවශ්‍ය ප්‍රමාණයට අඩුවීම සිදු වෙනවා. ඒක සාමාන්‍ය ජීවිතයේදී සෞඛ්‍යයට බොහොම හොඳයි. භාවනා කරනකොට පැහැදිලිවම ඒ ආහාර පිළිබඳව ඇත්තා වූ නිබ්බිදාව එහෙම නැත්නම් විරාගය පහළ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් උත්සාහ කරලා දෙන්න හදන්නේ. මේක දාගත්තට පස්සේ ආයෙ වේරන්න බෑ. ඒ නිසා දාගන්න ඉස්සර වෙලා මෙවුවා පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. ඒ විදිහට ඇතුළට වෙනකොට අපි යම් ප්‍රමාණයකට ඉන්ද්‍රිය සංවරය කියලා මේකට කියන්නේ ඒක ලොකු සතියකින් යුක්කල යුත්තක්. ඒ විදිහට බාලිවල අපි බාහිර ආපෝ ධාතුවට ගියොත් ඒ ශාන්සේ සඳහන් කරනවා මේ ඇතුළත තියෙන ආපෝ ධාතුව ලෝකයට එක බලනකොට මේ මමයේ කියා ගන්න ආපෝ ධාතු කොටාස ඔය කියාපු පිට්ඨං සෙම්මන් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ කියන එක නොගිනිය හැකි තරම් පුංචි කොටසක් තමයි එක පුද්ගලයෙක් මේ මම මාගේ කියාගන්නේ. නමුත් බාහිරේ තියෙන ආපෝ ධාතු ප්‍රමාණය වැඩි. නමුත් ඒ බාහිර වූ ආපෝ ධාතු ප්‍රමාණය කිපෙන වෙලාවල් අපිට දැක ගන්න පුළුවන්. ඒක පෙන්නවා සමහර විටක ඒ මුහුද බඹ මේ ගව් ගණන් හිදෙන මට්ටමට ඒ වත් මුහුදේ වතුර වේලෙන වෙලාවක් එනවායි කිය. සත්ත්ව සූර්යකමන සූත්‍රයේදී පැහැදිලිව මේක සඳහන් කරලා තියෙනවා. මේ එක සූර්යා දෙන්නෙක් බාටපත් වෙන වෙලාවක් වෙනවා තුන් දෙනෙක් බාටපත් වෙන වෙලාවක් වෙනවා එනකොට එනකොට එනකොට මේ මහා මූද හිඳෙන්න ගන්නවායි කියලා. ඉතින් ඒ හිඳෙන හිඳෙන ගාන ඒක පියවරෙන් පියවරට පියවරෙන් පියවරට මේ සූත්‍රයේදීත් ඒ සත්‍ය සූරිකමන සූත්‍රයේදීත් එතන සරුවච්ච දේශනාවක් විතර මේකේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනාවක් විදිහට සඳහන් කරනවා. ඉතින් අපි ඔය 2006 ඒ සුනාමි අවස්ථාවේදී දැක්කා එච්චර මොහොත හිඳිල්ලක් නෙවෙයි නමුත් ඒ සුනාමි රැල්ල එන්නේ ඉස්සර වෙලා මොහොත ආපස්සට ගියයි කියලා කිලෝමීටර ගාණක් විතර. ඉතින් ඒ වෙලාවේදී ඒක මේක සුනාමියක් බව දන්නේ කවදාවත් දැක නැති නිසා සමහර ඇත්තු විජහට දුවන ගිහිල්ලා අර බේරිච්ච ඉඩම මැන්නලු විජහට හෝටලයක් හදන්න කියලා. විනාඩි 15කට වැඩි තිබුණලු ඒක. මේක හොයා ගන්න මේක මට ගන්නයි කියලා ලැහැත්ති කරගෙන තියෙනවා. ඒ දන්නේ නැහැ මේ තරම් තාමත්ම භයානක මහා වැලවේගයක් එnde ඉස්සල්ලා ගන්න ඇකිලිලක් කියලා දන්නේ නැතුව ඉඩම් අල්ලලා තිනවා මොකද ඒ හරිය ඉඩම් හරි ගණන්ලු මේ හෝටල් වලට. ඒ වගේ තමයි අපිත් මේ වායෝ ධාතුව අපෝ ධාතුව කිපෙන නොකිපී තියෙන තාක්කල් ඒකත් එක පෙන්කෙලින්නේ නිකන් හරියටම සාමාන්‍ය උපමාවට කියනවනම් ලිපගිනි මොලවන තෙක්තිය සැලියේ සැපයක් යයි කකුලෝදී කෙලියේ ඇත්තටම බලනකොට මේ කකුල අදී කෙලියක නෙවෙයි ඉන්නේ අතන වෙහෙස තමයි නමුත් බැලුව බලනකොට පේන්නේ උ දඟලන දඟලිල්ල මේ ලිප මොලවනකන් තමයි. ඉතින් අර ඇතුළත ඒක ගැන අපි ඉස්සලා සඳහන් කරේ වාත පිට කිපුණාට පස්සේ ඇතිවෙන తত্ত্বය නමුත් බාහිර වායෝ ධාතු බාහිර ආපෝ ධාතුව කිපීම මේ වගේ සිද්ධියදී අපිට පේනවා. ඒක ශාසනය සඳහන් කරන්නේ ගව් දහස් ගානකින් දස දහස් ගානකින් සිය දහස් ගානකින් මුහුද හිඳිලා සමහර විටක තල්ගස් හතක් විතර උස ප්‍රමාණයට යනකම් මුහුද හිඳින වෙලාවක් එනවායි කියන්නේ. ගල්ගස් 6කට 5කට 4කට 3කට 2කට 1කට මිනිස්සු 7 දෙනෙක්ගේ උසට 6 දෙනෙක්ගේ උසට අන්තිමට ගිහිලා ඇඟිලි පුරුකක් පොකව ගන්න බැරි තරමට වතුර ඉවෙලෙන වෙලාවක් එනවා. ඒ ඡාල්පිත සඳහන් කරනවා මේසා විශාල බාහිර ආපෝ ධාතුව මේ විදිහට විනාශ වෙනවා නම් මේ විදිහට දුකටපත් වෙනවා නම් මේ විදිහට පාලනය කරගන්න බැරි වෙනවා නම් මේ ඇතුලේ තියෙන පුංචක් වෙච්ච මේ පිත්තන් සෙම්මන් පුබ්බෝලෝහිතං කියන එක අරගෙන ඒක පිටුත මෙච්චරම චිත්ත පීඩා ගන්න ඕනද ආලවට්ටම් කරන්න ඕනද උපාදාන කරන්න ඕනද කියන එක මෙතෙන්දී මතක් කරලා දෙනවා. ඒක තමයි ඇත්තටම මම හිතන්නේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ විදිහට යම් කිසි කෙනෙක් නිතරම මේ අජ්ජත් ආපෝ ධාතු බහිත් ආපෝ ධාතු සලකන්න පටන් අරගත්තොත් මේකේ තියෙන හුදු වැగిරෙන ගතිය සහ පිදු කරන ගතිය මගයට මට ආව කොටස කියලා අපි කියනවා නම් එක තීජෝ කොටාසයක් මගේ යකට ආවට පස්සේ ඒ තීජෝ කොට ආපෝ කොටාසයක් ඒකේ පිරිමකමක් නැහැ. ඇතුළට ආපු ආපෝ කොටාසේ පිරිමියකට ආවයි කියලා එයා දන්නෙත් නැහැ පිරිමි ලකුණු පෙන්වන්නෙත් නැහැ. ඒක ස්ත්‍රී අංගකට ගියයි කියලා ස්ත්‍රී වශයෙන් පෙන්වන්නෙත් නැහැ. ඒ වගේම මම දැන් ඉන්නේ ලේවලද පිත්වලද සෙමේද මේ වසාවලද කියලා ඒ හැඟීමකුත් නැහැ ආපෝ ධාතුවේ. සේරම අපි අර අපේ සම්මත ක්‍රමයට නම් වනම් දාගෙන ඒවට අගයන් ආඩම්බරයන් දීගෙන අර ලිපගිනි මොලවන තෙක්දිය සැලේ වගේ කරන ළමා ක්‍රීඩාවක් තියෙනවා. එහෙම නැත්නම් පොඩි යෝන් අර සෙල්ලම්ගේ වල හදලා එක්කෙනෙක් අම්මා වෙනවා එක්කෙනෙක් තාත්තා වෙනවා වගේ යන සෙල්ලමක් තියෙන. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මේක අනිත් එක්කනට වැඩිය හොඳ කරගන්න, ලොකු කරගන්න ගිහිල්ලා අපි විශාල වශයෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ඇති කරගන්නවා. කෙලස් කෙලෝරක් නැතුව ගන්න. යම් වෙලාවක මේ බාහිර අපට ආපෝ ධාතුවත් ඇතුළත ආපෝ ධාතුවත් සම කරන්න උත්සාහ කරොත් අන්නර විදියේ කෙලස් ගලන ගතිය. ඊර්ෂ්‍යා ඇති කරන ගතිය, ක්‍රෝධ මාන, තණ්හා ඇති කරන ගතිය අඩු කරන්න පුළුවන් නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අඳගාගෙන යන්නේ අන්නේ එහෙම පුරුදු කරනවා නම් මේක තියෙන්නේ මේක ඇතුලේ තියෙන ආපෝ ධාතුව පිටිත් තියෙන ආපෝ ධාතුව කියලා එහෙම කෙනෙකුට තව කෙනෙක්ගේ හැසිරීමෙන් කිපෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවයි කියලා සමාන ධර්මයක් ගොඩනගනවා. මේ ඇතුළත තියෙන ආපෝ ධාතුව පිළිබඳ අන්මතර ආඩම්බරක අඩු නම් මේක නිකන් මේ බොහෝම සුළු කාලයකට ගොනු වෙලා ඇති වෙලා තියෙන මේ ශරීරයක් අරතහා මහා මහා මහත් වූ මහා මොහොත පවා ගිඩියලා විනාශ වෙලා යනවා නම් මේක ගැන මොකද්ද කතා කරන්නේ කියලා ඒකේ යථා ස්වභාවය ඇති හැටියට දන්නවනම් එහෙම කෙනෙකුට කවුරුහරි ගැහුවා කියලා බැන්නා කියලා චෝදනා කළා කියලා ඒ මනුස්සයාට වහා කිපෙන්න තියෙන ගතිය අඩු වෙනවා කියන. එහෙනම් නුරුස්නා ගති අඩු වෙන්න ඉඩ තියෙනවා කියන. එහෙම අඩු වෙච්ච කෙනෙකුට බණ භාවනා කරලා ආපෝ ඝාතු ගැන වටහාගෙන අපි එන්නෝ නුරුස්නාසුළු ස්පර්ශයක් ලබන වෙලාවක නුරුස්නාසුළු සද්දයක් අහන වෙලාවක නුරුස්නාසුළු හිතවිල්ලක් ඇති වෙච්ච වෙලාවක ඒ පුද්ගලයාට ඒ අර ඇති කරපු කෙනා බාහිර වස්තුව කෙරෙහි යත්තා වූ නඩු විසඳිල්ල වෙනුවට තමන් තුළ මේ සිදුවෙන දේ දැක ගන්නට විශාල අවස්ථාවක් ලැබෙනවා කියන්නේ. ඒක ඇත්තටම හරි අමාරුයි මූල ධර්මයකින් පෙන්ලා දෙන්න. නමුත් වැඩේ වෙන්නේ නම් එහෙම තමයි. අපි සාමාන්‍ය ලෝකයේ මොනම විදිහකාරී ආශා කරන දෙයක් හරි තරහ උපදින දෙයක් හරි ආවොත් ඒකේ ආශාව වැඩි වෙන මට්ටමට තරහ වැඩි වෙන මට්ටමට ඒක ඇති කරපු වස්තුව විශේෂයි ආකල්ප ඇති කරගන්න. ඒක හැම වෙලාවෙදීම ඕන තරම් පරික්ෂා කරලා බලන්න බාහිර ආවර්ති. අපි ඒක බාහිරයට තමයි දාන්නේ. කවදාකවත් ඒක ඒ තරම් මිහිරි උනේ අමිහිරි උනේ මගේ දර්ශනය නිසා කියන එක එහෙම සම්‍යක් දෘෂ්ටියක් අපට එන්නේ නැහැ. හැම වෙලාවෙම අපි හිතන්නේ ඒ බාහිර වස්තුවේ තියෙන මේ ගුණයක් කියන එක. මේ සාර්ථක සංසන්දනයේ බාහිර වස්තු එහෙම කිසිම යෝජනාවක් නැහැ. ඒකට මේ යෝජනා ඉදිරි කිරීම කරන්නේ Taman තුලින් ඊට පස්සේ ඒ තුල ඒ දෘෂ්ටි කෝණයෙන් තමයි අපිට ලෝකෙ පේන්න පටන් ගන්නේ. ඉතින් මේක සඳහා ඒ බාහිර වස්තු පිළිබඳව ඇති මේ ප්‍රක්ෂේපණ කරන ගතියට අපේ තියෙන උපමා කතන්දරේ කියනවා කැකිල රජුගේ නඩු තීන්දුව තමයි ඊ타ත්ම ප්‍රකට ඒ ඔක්කොමලා දන්නවා කෙටියෙන් මතක් කරනවා නම් ඒ රජුරවන්ට ඇවිල්ලා බොහොම දුගී මිනිස්සේ චෝදනාවක් කරනවා මම මිනිස්සෙකුට කියලා ගයක් හදවගත්තා ඒගේ ඇඟට කඩාන වැටලා මැරුණා මේ මට අමාරු වුණා එහෙම නැත්නම් දරුවෙක් මැරුණා ඒක නිසා මේ ගේ හදපු මිනිසයාට ඒ නිසි පඩියට වැඩ නොකරපු වගකීමෙන් තොරව වැඩ කරපු ගැතිය නඩු විසඳන්නේ කියලා. ඉතින් රජුරෝ වහම අර මිනිසයා ගෙනලා මර දරුවා නියම කරනවා. මේ මිනිසයා කියනවා මේ ගේ නම හැදුවා තමයි මම උනේ නමුත් මේක මට පාලනය කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ මොකද මම මේ මැටි අනන්න ගත්ත කලේ කටාඹිලා තිබුණා ඒ කට ඇද වෙච්ච නිසා වතුරක් කරනකොට වැඩියෙන් වතුරක් කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මැටි මට ඕනකමක් තිබුණේ මනුෂ්‍යයා මරන්න මැටි වැඩියෙන් වතුර දාන්න. නමුත් මේ කලයේ සවුත් වෙච්ච නිසායි මේක උනේ. ඒක නිසා මගේ දෝෂයක් නෙවෙයි කියලා මේ මනුෂ්‍යයා කරාරිනවා. ඉතින් රජුරෝ වහාම තීන්දු කරනවා ඔව්වෝ. මං කලයේ හදපු මිනිහා තමයි මේකට වැඩිකාරයා කියලා. ඊට පස්සේ කුඹලා වගේ යනවා. කුඹල රාජ සභාවට අවිල්ලා කියනවා මේ මනුෂ්‍යයා නම් මගෙන් තමයි කලයේ ගත්තේ. මම මේ හදපු හුඟා කල හොඳට හරි ගියා. අනේ මේ හරියට මේ කලේ කටාඹන වෙලාවේ ඉස්සරහින් ලස්සන කාන්තාවක් එහාට මෙහාට ගියා අත ඇදුමකට. ඊට පස්සේ මේ මනුස්සයා කියනවා මේ මනුස්සයා එක සැරයක් නෙවෙයි දෙවන්නස තුන් හතර සැරයක් එහාට මෙහාට ගියා. ඉතින් මට අර කලේ කටේ ඇද ගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේක මම හිතලා කරපු දෙයක් නෙවෙයි. මට මෙහෙම අපරාධයක් කරන්න ඕන මට අනුකම්පා කරන්න මේ මනුස්සයාගේ දෝෂේ. ඊට පස්සේ රජුරෝ වහම මේ මනුස්සයා කියනවා. මේ මනුස්සයා කියනවා ඇත්ත තමයි. මම රූපයට කැමැති තරුණ අංගනාවක්. ඉතින් මම මේ ගමනක් යන්න මේ රත්තරන් බට්ටික වතුර දාන මිනිස්සයාට දුන්නා. එයාට දෙන්නම් කිව්වා ගමනට ඉස්සලා වෙලාවට දුන්නේ ඉතින් මම ගිහිල්ලා බලනකොට බෑයි කිව්වා. තව පැයකින් එන්නේ කිව්වා. ආයෙ ගියා. එතකොටත් නෑ. පැයකින් ගියා. ආයෙ ගියා. තුන් හතර සැරයක් ගියා. ඉතින් මනුස්සයා කරලා දුන්නේ. ඉතින් ගමනට හදිස්සියේ නිසා මම ගියේ බොහොම මේ ඉඟ ඉඟ සුග නලවමින් තමයි. ඉතින් ඒ නිසා රජු රෝකෝ එහෙමනම් මේ මාසය කලේ ඇඹිච්ච එකට සාධාරණ හේතුවක් තියෙනවා. ඒ නිසා මිනිස්සයාගේ දෝෂයක් නෑ. උඹ තමයි වැරදිකාරයා. දැස් කියන දේනස මගේ වැරද්දක් නැහැ මම මේ දුන්නේ මේ මනුස්සයල හල්ලි තියලා මේ මිනි වතුර දාන මනුස්සයල දුන්නේ ඒ මනුස්සයාගේ දෝෂය. ඊට පස්සේ ඒ මනුස්සයා ගෙනවා. ඒ ඉතාමත්ම කෙට්ටු දුප්පත් මිනිස්සේ රජුර කියනවා මේ දැන් නඩුවේ මේ මේ සාධාරණ යුක්ති ඉෂ්ට කරන්න තියෙනවා. මිනි වැරමක් සිදු වෙලා තියෙනවා. Taman තමයි වැරදි කාර්යය. කියන්නේ කියනවා මට නම් කියන්න දෙයක් නැහැ දෙවියන් වහන්සේම පහිර දෙයක් නැහැ. හැබැයි මට මේ ඊට පස්සේ රජු රෝගේන ඇතලව මරවන්නේ. ඒ මනුස්සයා කියනවා මට ඇත්තාගෙන කනගාටු දෙවන්නාසේ කටුවක් හරි අනුනොත් එහෙම කකුලේ හරීම මේකයි ඒ නිසා අපේ කඩේ ඉස්සරහ පැත්තේ ඉන්නවා බඩ මහත තම්බි මිනිස්සේ ඒ මනුස්සයා මරනවා සියලු දෙනාම එකතු වෙලා අර මනුස්සයා මරලා කතාව ඉවර කරනවා අපි හැම වෙලාවෙදීම මොන්නව හරි සිද්ධියක් වෙච්චාම බාහිරේ හොයන්න පටන් ගත්තොත් පටන් ගන්න එක නම් පටන් ගන්නවමයි ඊට පස්සේ ඒකේ කෙලෝරක් කවදාකවත් හොයන්න බෑ. ඒ කොච්චර වැරදුනත් අපි ඒක සාධාරණීකරණය කරනවා. මෙන්න මේක තමයි මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ. පිටින් ඉඳලා බලනකොට පේන්නේ තිරසනෙක් කවදාකවත් මේ වැඩේ වෙන්නේ නැහැ. තිරසනෙකුට කවදාකවත් මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාවක් නැහැ. තියෙන දේ පටලවා ගත්තට පස්සේ හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී කිව්වාගේ අපිට යම් කිසි සැපක් යම් කිසි දුකක් ඇති වෙච්ච ගමන් අපි ඒක වෙනද අසත්‍යමත් වුණොත් අනිවාර්යයෙන්ම අපි කරන්නේ දුකට හේතු වෙච්ච හේතුව සැපදායක දෙයක් නම් අලබදා ගන්නවා දුක්දායක දෙයක් නම් ඒකත් එක්ක ගැටෙනවා ඒ වෙනුවට සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා කල්ලතෝ මේ හිත හදාගන්න මේ ජීවිතයක් කියලා ගත්තට ඒක නිස්සත්ත්ව නිජීවී තත්වයක් තියෙන්නේ. ඒකේ තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ පමණයි. යක පිටක් තියෙනවා, ඇතුළෙත් තියෙනවා. ෂාවක අල්ලගෙන ඔච්චරම නඩු කියන්න. ඔච්චරම මේ හැඟුම්බර වෙන්න එපා. ඒ වෙනුවට කල්පනා කරන්න කියලා දැන් මට ආපු මේ හොඳ හෝ නරක මොකක් පදනම් කරගෙනද ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සයා සුතමේ ඥාන තියෙන කෙනෙක් නම් සතිමත් කෙනෙක් නම් මේ ස්පර්ශයක් යම් කිසි විදියක ස්පර්ශයක් පදනම් කරලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව අහම්බෙන් මේ හිත සන්තොට කනකාටු ආව නෙවෙයි. ඉතින් ඒ නිසා මේ සතුට කනකාටු ආපු පළියට ඒක බාහිරට දාන වෙනුවට ඒකට ඇති ධාර්මික හේතුව යන වේදනාව ඇති වෙන්න ආසන්න කාරණා බැලුවොත් ස්පර්ශය. පස්සපච්චා වේදනා. ඉතින් ඒ ස්පර්ශයට හිත දාලා බැලුවොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා රූපයක් නම් මගේ ඇහැ අනන්ත අප්‍රමාණ රූප බලන්ට අවස්ථාවල් තියේදී හරියටම ඒ රූපෙට යොමු වුණා හිතත් අනන්ත අප්‍රමාණ කනට යන්න පුළුවන්කම නාසයට යන්න පුළුවන්කම සිද්ධිය එතන යොමු වුණා අර රූපේ මෙතෙන් ආවට පස්සේ මේ යොමු වීම සිදු වෙන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේම රුචි අරුචිකම් අනුවයි තමන්ගේම ගෙනාපු ජන්මගති අනුවයි ඒක නිසා ඒ රූපයත් හේතු වුණාට රූපයට වැඩි හේතුව තමන් ඒකට යොමු කරව මේ ස්පර්ශය අන්නේ ස්පර්ශයට හේතුව තමන් වගේ කියන්නේ ඒ නිසා අපකරා පැමිණෙන සැප දුක් දෙකට බාහිර හේතු හොයන තාක්කල් අපි නන්නත්තර වෙනවා. අපි කැකිල තීන්දුවකට යනවා. ඒ වෙනුවට සියල්ල සිදුවන්නේ මගේම හේතුවක් නිසා කියලා. එහෙම නැත්නම් මේ මේක තව පැත්තකට කියනවා කියන්නේ උපදින තාක් උපදින දුක්මයි නැති වෙන තාක් නැති වෙන දුක්මයි කියලා හිතාන බැලුවොත් ඒකට ප්‍රධාන හේතුව තමයි අන්න ඒ විදිහට ඇතුළත හරව ගන්න පුළුවන් වුණොත් අපි ඉන්සයිට් කියලා කියන්නේ ඇතුළත බලන බැල්ම ඒක බලන්න නම් රූපයක් දකින සැප විඳින දුක් විඳින කිසිම වෙලාවක ඒ රූපය මැත්තේයි හොඳ නිසා ඇති වෙන තණ්හාව නරක නිසා ඇති වෙනා වූ ද්වේෂය වගේ දේවල් වලට නතු නොවි මේ සිදුවෙන දේ පිළිබඳව ස්වාධීන නිරීක්ෂකයෙක් විදිහට බලා ඉන්න පුළුවන් ශක්තිය තමයි මේ ගැටේ ලියන්න තියෙන ක්‍රමය එන දිේට ආවේගගත වුණොත් උපාදාන කළොත් ද්වේෂයෙන් හෝ රාගයෙන් ඊට පස්සේ අපි ඇස්මුහා වෙනවා අපි මිත්‍යා ප්‍රතිපatti වැරද්දක් හරි කියලා වටහා ගන්න ගතියට යනවා අපේ සෑම දැනුමක්ම ඊට අනුයාත වෙලා මේ අපි කරපු දේ හොඳයි හොඳයි කියලා කියලා දෙනවා. නමුත් සරුවචනාංශේ පැත්තක ඉඳගෙන සම්පූර්ණ වෙනස් යෝජනාවක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒකමයි මේ මතක් කරන්නේ මේ සිද්ධිය දිහා අර වාගේ මමය මාගේය මගේ ආත්මය කියන දර්ශනයෙන් තොරව මේක බලන්න ගත්තොත් මොකද වෙන්නේ? හුදු බැල්මක්. එතකොට අපි ආස්වාස් ප්‍රස්වාසයේ දිහා බලනවනම් අපිට සමහර වෙලාවට ඒකේ තියෙන ආබන්ධන ගතිය සමහර වෙලාවට වැටහෙනවා ආස්වාස් ප්‍රස්වාසය හොඳට හිතිය දාගෙන ඉන්නකොට මේ මූණේ නාසයේ උඩුතොල ප්‍රදේශයේ නිකන් මීයක් බැඳා වගේ හිරි වැටිලා ගියා වගේ මේකේ තියෙන බැඳෙන ගතිය තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමහරලාට වැකිරෙන ගති වැටෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක මේ ආස්වාස් ප්‍රසවාස වාතය වායෝ ධාතුව තමයි අපි එතන ප්‍රධාන කළ බලන්නේ නමුත් වායෝ ධාතුව සමහර වෙලාවට අර ආබන්දන ගතිය තුලින් පෙන්නවා. ඉතින් එතන හොඳටම බලා ඉන්නව වෙනුවට හිත කය දිහේ කය විදේ විසිරී ගියොත් වෙන තැනකට විසිරී ගියොත් අපිට මේ වායෝ දහත් ආපෝ දහතුවේ හැසිරීම පාලනය කරගන්න බැරි වෙනවා. හොඳට බලන්න හිටියොත් මේ හතර මහා භූතයන්ගේ වැඩපිළිවෙල ආස්වාස් ප්‍රස්වාසයේ පුරාම හොඳට ඉන් එහාට ගියාට පස්සේ කය පුරාම අපි මේ කය විශ්රී යනෝදී මේ හැඩේ පවත්වාගෙන ඉන්නේ ආබන්ධන ලක්ෂණේ. ඔක්කොම බැඳලා තියාගන්න ලක්ෂණය. ඉතින් මේක තමයි අපි දැක ගන්න ඕනේ. එහෙම නැතුව මේක මගේ සෙම මගේ පිට මගේ වාතය කියලා සම්මතයට ගන්නවට වැඩිය ධාතු මනසිකාරයට යොදාගත් කිපෙන ගතිය. ඒවා ටිකක් සුඛල වුණා කියලා හිතුණයි කියලා කිපෙන ගතිය අඩු වෙනවා. අඩු වෙලා මේ කිපීම ඇති වෙන්න හේතුව ස්පර්ශය ඇති වෙන්න හේතුව තැනට ය아가ත්තොත් ඒ සාරිපුත්තු සාංශ මතක් කරලා තිනවා එතන හටගත්තු වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංස්කරණය පිළිබඳව, හිත පිළිබඳව කියන අනිකුත් උපාදානස්කන්ධ පහ තේරුම් ගැනීමට ලොකු අවස්ථාවක් හම්බ වෙනවා කියන්නේ. එහෙම නැත්නම් වෙන්නේ අර කැකිලි තීන්දුව පැත්තට ගිහිලා බාහිර අවර්ති වෙලා දිගින් දිගට දිගින් දිගට අපි අනු මේකට දඩමීමා කරගෙන අපි සිද්ධිය සිද්ධ වෙන වෙලාවේදී වෙන දේ දැක ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්නේ දැක ගැනීමේදී වඩාත්ම ලේසි ක්‍රමය තමයි ඒ සිද්ධියේ රූප කොටාස. වෙන විදිහට කියනවා නම් කිරන්න මනින්න පුළුවන් කොටාස සම්මත ගතියෙන් ඉඳගෙන මම මාගේ හැඟීමෙන් තොරව බලන්න පුළුවන් ගතියක් එනවනම් ඒ රූප කොටස හුඳුවට සංසිඳනකොට සංසිඳනකොට තමයි ඒ වේදනා දිහාට සංඥා දිහාට සංස්කාර දිහාට විඥාන දිහාට හිත ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇතුළේ යන්නේ. ඒක නිසා මේ සූත්‍රයේදී ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අර පටන් අර ගන්නකොට රූප උපාදානස්කන්ධ දිගේ ගිහිල්ලා ඒ රූප උපාදාන කියන රූප අල්ල බදා ගන්න රූප පිළිබඳව ආලවට්ටම් කරන ගතිය හැඟුම් බර ගතිය පුළුවන් තරම් ඇතුළත බාහිර වශයෙන් සංසන්දනය කරලා සිද්ධියක් අත්දැකීමක් සංසිද්ධිය වෙන්නකොටම ඒකෙන් අර පුරුදු పూర్ව නිගමන වලින් තොරව සතිය යුක්තව බලන්න පුළුවන් වෙනවනම් ඕනෙම මේ දුකක් නැත්නම් ඕනෙම මේ අවිද්‍යාවක් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන හැටි දැක ගන්න පුළුවන් ශක්තියක් මේ සතිය තුල කියන. ඒක කරන්න නම් ඒ පුද්ගලයා අර තද්ද බල විදියට තමන්ගේ කයට තමන්ගේ මම මාගේ හැඟීම අඩු කරගන්න එක කලින්ම කෙරලා තියෙන්නත් ඕනේ. ඒ වගේම සිද්ධිය වෙන වෙන වෙලාවේ හරියටම මේ එළඹ සිට සිහිය තියෙනවනම් අර සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක නැත්නම් සබ්බේ සංඛාරා අනිච්චා කියන එක යමක් සංස්කාර වුණොත් පමණයි අනිත්‍යත්වයටපත් වෙන්නේ යමක් සංස්කාර වුණොත් පමණයි දුකටපත් වෙන්නේ සංස්කාර වීම ඇත්තටම අපිට සම්පූර්ණ පාලනයක් නැහැ නමුත් දැක ගැනීමේ හැකියාව තියෙනවා අපි කොයි දේටද අවධානය යොමු කරන්න කියලා කියන එක අපෙන් කෙරෙන දෙයක් වඩපත් උනාට අවධානය යොමු වෙනවත් හා සමගම දැක දැන ගැනීමෙන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙතන අපිට යම් ප්‍රමාණයක ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ දේ හරියට දැකගෙන දැනගෙන ක්‍රියාත්මක කරේ නැත්නම් අපි ස්වභාවයෙන්ම ඒක ඇති කරපු දෙයක් අනුන්ගේ දෙයක් ඒ නිසා අනුන්ගෙන් තමයි අපිට දුක ඇතිවීම නැතිවීම කරන්නේ කොටිම කියන නිවන් දැකීම පවා අනුන්ගේ සිදු වෙන්නේ කියලා ඒක ඇතිවෙච්ච දාරුණුම විදිහේ නිගමනයක් තමයි මේ ਸਰබලධාරි දෙවි කෙනෙක් මවා ගැනීම. අපිට මේ ටික තේරුම් කරගන්න බෑ. ඒ නිසා දන්නේ නැති කොටසට කිව්වේ මොකද්ද මේක දේව නිර්මාණයක් සැප දෙන්නේ දුක දෙන්නේ ඒ දෙවියන් වහන්සේ. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ ශද්ධාවෙන් මේ මෞංකාර දිව්‍යන් වහන්සේ සන්තෝෂ කරන එක විතරයි උන්වහන්සේ අපිට අපායද දිවි ලෝකද තීන්දුව කරන්න කියලා කියනවා. නමුත් ਸਰුවචනාංශේ පැහැදිලිව මතක් කරනවා මේ මෞංකාර දිව්‍යන් වහන්සේ හා සමානයි මේ අපේ සංස්කාර. සංස්කරණය කරගත්තොත් නැත්නම් ඒක මගේ කියාගත්තොත් මම කියාගත්තොත් අහක යන දෙයක් ඊට පස්සේ තමයි ඒක අපිට දුක් දෙන දෙයක් වාටපත් වෙන නිසා සංස්කරණය කර නොකරගෙන සිටීම එහෙම නැත්නම් ඒ මතේ චේතනා පහල කරගන්න නැතුව සිටීම තමයි මේ භාවනා ක්‍රමෙන් කෙරේ. ඒක ඔය ආනාපාන සති සූත්‍රය වගේ කියවනකොට මේ වගේ හැඟීමකින් තේරෙනවා ඉස්සල්ලාම කියනවා මේ කාය සංස්කාර කියන. කාය සකස් කිරීම සංසිදෝන. පස්සම් බයං කාය සංකාරං අසසී සාමිච්ච සික්කති. ඉතින් සාමාන්‍ය අදහස් වෙන්නේ ආස්වාස් ප්‍රස්වාස දෙක කාය සංස්කාර වශයෙන් ඒ සංසිඳෙන්න පටන් අර ගන්නකොට ඒ විශේෂයේ චේතනා පහල කරන්න එපා. ඒක අවුල් කරන්න එපා. මොන විදිහක හසුරවන්න එපා. එහෙමම සංසිඳෙන්න ආරයි. එතකොටමත් ඒ කියන්නේ මේ කාය සංස්කාර සංසිඳන කියන මේ කෘත්‍යයෙන් තුනෙන් එකක් කරනකොටමත් සෑහෙන ප්‍රීතියක් සෑහෙන ප්‍රමෝදයක් පහළ වෙනවා. නමුත් ඒ ඊට පස්සේ ඒ කියන්නේ අවුල් කරගන්න නැතුව නදමාවතේ නින්දට වැටෙන්නෙත් නැතුව දැක පහල කරන්නේ නැතුව ගියොත් චිත්ත සංඛාර කියන ඒ සංස්කරණය කිරීමේ ඊගාව යට මට්ටම. දැන් රූප ධර්මත් එක්ක කරන සංස්කාර කියලා අපි හිතමු කාය සංස්කාර කියන්නේ. ඒ චිත්ත සංඛාර කියලා ඊට යට මට්ටමේ මානසික වශයෙන් නැත්නම් නාම ධර්ම වශයෙන් මේක සංස්කාරය කිරීම පිළිබඳව වැටහීමකට සුදුසුකම් ලබනවා. ඒ වැටහීම භාවනා ලෝකේ පෙන්වන්නේ Tamange වේදනා සහ සංඥා කියන දෙක වැඩ කරන හැටි. ඉතින් එතෙන්ද ගියාම යම් කිසි කෙනෙක් සමහර වෙලාවට මේ පාර හරිද වැරදිලාද කියලා සැක උපදවමින් අර මේ චිත්ත తত্ত্বය හිත අවශ්‍ය ගන්න. තව සමහරකු නින්දර වට ගන්න. එහෙම කරන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ හොඳට මේ චිත්ත සංස්කාර තියා බලාන හිටියොත් බලාන ඉනවයි කියලා කියන්නේ ඒක අවුස්සන් නැතුව ඒක වෙන දෙයකට හේතු කරන්නේ නැතුව චිත්ත සංස්කාර වේදනා සහ සංඥා දෙක සංසිඳ වීමේ වැඩපිළිවෙල උගක්මසියුම් කෙසේ නමුත් ඒක අර කලින් කරපු කාය සංස්කාර සංසිඳීමයි ඊට වැඩි සියුම් මට්ටමේ සිදුනා එහෙම තුනී කරගත්තොත් කියන්නේ මේකට අලුතෙන් චේතනා පහළ නොකර මේ යන භාවනාව සකස් කරන්න යන්නේ නැතුව යන අත දිගටම ඒක විසින්ම දිග ඇරලා යන්න දෙන විදිහට යන්න පටන් අරගත්තොත් සංස්කාර අඩු කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට මේ මනුස්ස ලෝකෙක ඉඳලා ලබන්න පුළුවන් අති ප්‍රමෝදයක් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් එnde end තව ඉස්සරහට ඒ ඇත්තටම ඒ විදිහට කය පිළිබඳව හැසිරවීම නැත්තම් කය හැඩ වැඩ දැමීම කය සංස්කරණය කිරීම. ඒකට සමහර වෙලාවට ඔය නාටකම් කලාවේදී අංග සංස්කරණය කියලා සඳහන් කරනවා විස්කන් වීම. ඒක ඉතාමත්ම මොනවාද මේ ලාලිත කාය ලාලිත කලාවට පැත්ත ගතිය. ඒ අද්දුම එක තමයි කියන මේ හුස්ම සංස්කරණය කරන එක. හුස්ම හසුරන්නේ හසුරන්නේ તો හුස්ම හේම සංසිඳුනොත් කාය සංස්කාර සංසිඳීමක් කරනවා. ඊට පස්සේ චිත්ත සංකාර වශයෙන් වේදනා සංඥා දෙක සංස්කරණය නොකර ඉnte ඉnte ඉnte ඒ පුද්ගලයාට කවදාකවත් නොලබපු විදිහේ ලොකු ප්‍රමෝදයක් ලැබෙනවා දුකේ සෑහෙන ගලවා දැමීමක් සිදු වෙනවා. එන්නේ ඒ මට්ටමට ගිය කෙනෙකුට විතරයි කියනවා මේ ආමිෂ සැපේ සඳහා අපි කරන මේ විශාල ප්‍රයත්න ඒ කරලත් ඉවරලා ආමිෂ සැපේ කොච්චර ඉක්මනට ඇති වෙලා යන දෙයක්ද ඒ වෙනුවට මේ සංස්කාර ධර්ම සංසිඳ වීමේ කාය සංඛාර, මනෝ සංඛාර නැත්නම් චිත්ත සංඛාර සංසිත වීමෙන් කවදාකවත් කිසි කෙනෙකුට හිතා ගන්න බැරි පුදුම පිරිච්ච ගතියකට, පුදුම සම්පatti කරගතියකට, සන්තුෂ්ටි කරගතියකට යන්න පුළුවන්. ඉතින් ඒක ඇස් වලට රූප පෙන්වීමේ ක්‍රියාවලියට වැඩිය ඇස් වසා ගැනීමෙන් කරන්න වෙනවා. කනට ශබ්ද අස්වල සැප හිඳිනවා වෙනුවට නිස්සද්ද තැනකට ගිහිලා කරන්න වෙනවා. නාසයට ගඳ සුවඳින් සැප දෙනවා වෙනුවට නාසයේ ගන්ධ සුවඳින් තොර තැනකට යන්න වෙනවා. කයෙන් රස බැලීම නතර කරන්න වෙනවා. කය එහෙමම තැම්පත් කරන්න වෙනවා. හිතත් පුළුවන් තරම් හිතවිලි පහල කිරීම, සැක කිරීම නැතුව නතර කිරීමෙන් කරන්න වෙනවා. ඒ නිසා අපි යම් තාක් දුරට මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූතෙන්ගෙන් මේ ඇහ කන දිව නාසය පිනවීම විශේෂ යම්ම හෝ හැඟීමක් තියෙනවා නම් එවැනි කෙනෙකුට කවදාකවත් අර විදිහේ චිත්ත සංකාර සමතේකෙන් ලබන්න පුළුවන් අභිප්‍රමෝදයකට සුදුසුකම් නැති ඒ වගේ මේක අනිත් පැත්ත තමයි චිත්ත සංස්කාර සංසිඳවලා ඒකේ අති ප්‍රමෝදයේ විඳින කෙනාට කවදාකවත් ඊට පස්සේ අර විජිත ඊර්ෂ්‍යා කෝධමාන කරමින් ඉඳුරම් පින වීමට පුළුවන් හැකියාවක් නැති වෙනවා. ඒ කියන්නේ ඉඳුරම් නැති වෙනවා කියන එක නෙවෙයි අවශ්‍යතාවය නැත්තම් ප්‍රයෝජනේ සලකලා වැඩ කරනවා මිසක් කවදාකවත් අතිශෝක්තිය වලට සුඛෝභෝග වලට යන්නේ නැහැ මොකද දන්නවා මේ දෙක අතර තියෙන සම්පූර්ණ පරස්පර විරෝධී ගතිය. ඒ නිසා මේ සංස්කාර සමතේමයි සබ්බ සංකාර සමතෝ කියලා තමයි සරුවත්යෙන් සඳහන් කරන්නේ. මේ වැඩපිළිවෙලට ඒක තමයි කෙරෙන්නේ ඇත්තටම මේ භාවනාවේදී ඒකට සුදුසු මානසිකත්වයක් සුදුසු තර්ක ක්‍රමයක් ගොඩනගලා තමයි මේකදී මේ සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන්නේ මේ හතර මහා භූතයන් විශේෂයි අනවශ්‍ය විදියට මේක මමය මේක මාගේය මේක මාගේ ආත්මය කියා ගන්නා වූ ඒ පළපුරුද්ද එහෙම නැත්නම් දිගට ගෙනාවු සංසාරගත ගතිය පුළුවන් තරම් අයින් කරලා මේ ධාතු වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට අනුව. අනේ න්‍යායට ඉඩ දීලා බලන්න ඉන්න පුළුවන් නම් මම මාගේ හැඟීම අඩු වෙනකොට ඒ අර එකට එක කියන ගතිය, එකට එක කරන ගතිය, ඒ වගේම වෛරයෙන් හෝ ආශාවෙන් දේවල් වලක බැඳෙන ගතිය ඉබේම හැලෙනවා. හුඟක් වෙලාවට අහනවා ධර්ම සාකච්ඡාවලදී කොහොමද මේ භාවනා කරනකොට තණ්හාව කැපෙන්නේ කොහොමද මේ තණ්හා භාවනා වැඩ කරනකොට කෙලස් කැපෙන්නේ කියලා. ඒකේ තරම ඉච්චරම ලේසි නෑ කියලා දෙන්න. නමුත් මේ සංඛාර කියන වචනේ තේරුම් අරගත්තොත් භාවනා කරන වෙලාවේදී නිකන් සාමාන්‍ය විදිහට කිය හැකි භාවනා කරන භාවනා හරියි නැතත් නිකන් ඉඳගෙන හිටියොත් පොඩ්ඩක් හිතන්න ඒ පුද්ගලයාගෙන් කවදා සතෙක් මැරීමක් සිදු වෙන්නේ නැහැ මොරකමක් සිද්ධ වෙන්නේ නැහැ කාමීත්‍යාචාරය සිද්ධ වෙන්නේ නැහැ බොරු කේලමක් හිස් වචන පරස වචනයක් නැහැ ඒක නිසා අර සිදුවෙන තත් බල එහෙම නොහිටියොත් වෙන්න පුළුවන් විශාල කෙලෙස් රාශියක් නතර වෙනවා භාවනා පැත්තක තියලා භවනා නොලිුණා නොතිබුණා. ඒ නිසා සංස්කරණය කියන වචනේ තේරුම් අරගත්තොත් මේ ඇඟිලි ගැසීම මේ තියෙන එක නැවත සකස් කරන්න හදන ගතිය චේතනා පහල කරන ගතිය මේක තමයි අපිට දෙයක් උපාදානයක් වඩපත් වීමට ඉස්සල්ලාම ක්‍රියාත්මක වෙන දේ. ඉතින් ඒ නිසා ඒක සඳහා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනා වූ විදියට බැන්නට ගැහුවට චිත්ත පීඩාවක් ආවට ඒක විශ්ේ වහා නොකිපී සිටීම සඳහා තවත් ඒ ප්‍රයත්නයක් තමයි මේ අපන්නක ප්‍රතිපදාව කියන අවිරුද්ධ ප්‍රතිපදාව. අවිරුද්ධ ප්‍රතිපදාවට හේතු ගැනීමක් තමයි මේ සූත්‍රයෙන් කරන්නේ. කවුරු හරි අපිට අසාධාර්ණයෙන් බැන්නත් අසාධාර්ණයෙන් ගැහුවත් කොනකට වැඩිය ස්තුති කරත් මොනවා කරත් කිසියම් දෙයකට අනිවාර්යෙන් ප්‍රතික්‍රියා කිරීමේ අවශ්‍යතාවයක් කොහොමඩක්වත් නැහැ. ඒ නිසා අපිට පුළුවන් යාට ඒක බනින්න පුළුවන්. නමුත් මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මට ගහන්න පුළුවන් ඒත් මම විරුද්ධ වෙන්නේ මට මල් මාල පලන් දාන්න පුළුවන් ඒත් මම විරුද්ධ වෙන්නේ මට ස්තුති කරන්න පුළුවන් උනාට වැඩිය මම ඒත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගැව්වත් බැන්නත් ස්තුති කරත් සංග්‍රහ කරත් විරුද්ධ නොවුණයි කියලා කවදාකවත් සමාජ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක අපි දැකපු නැති පැත්තක්. ජීවිතේ දැකපු නැති පැත්තක්. ඒකට තමයි මේ අතර මේ සූත්‍රයෙන් පාර හදලා කියලා තියෙන්නේ. අපි හිතන්නේ අපි සජීවී නම් අපි යමක් කළ යුතුයි කියලා. අපි ඒකට ප්‍රතික්‍රියා කළ යුතුයි කියලා. ප්‍රතිචාරයක් තිබුණා කමන්නේ මේ ප්‍රතික්‍රියා නොකර ඉඳනනම් මේ විදිහට එක්කෝ භාවනාවකින් තේරුම් අරගන්න ඕනේ මේ අනන්න ගිහිල්ලා ඇඟිලි ගහන්න ගිහිල්ලා තමයි දුක් හදාගන්නේ. එහෙම නොකර ඉන්නකොට අර විදියට හිතගත සංසිඳනකොට විශාල ප්‍රීති සුඛ පහළ වෙලා අධ්‍යක්ෂයක් වුත් තියෙනවා. දෙක අලුතෙන් කර්ම රැස් වෙන්නේත් නැහැ. තුන තිබෙන කර්මත් කෙවෙමින් යන්න පටන් අර ගන්නවා. ඒක නිසා කෙලි මල ලපෙන්නන්න බැරි වුණාට කෙලස් වගේක් අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි යන්න පටන් අර ගන්නවා. ඒ නිසා ආරම්භයේදී විශේෂයෙන්ම විපස්සනාවේ ඉහළ කෙලවරට යනකම් ආරම්භයේදී කොහොමද කෙලස් කැපෙන්නේ කියන එක එච්චරම ප්‍රකට නැති නිසා ආරම්භයේදී සෑහෙන ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඇදහිල්ලෙන් කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. කරගෙන යනකොට තමයි තමයි තේරෙන්න පටන් අරගන්නේ කවුරුත් දොසක් කිව්වත් දැන් හොඳට බලන්න පුළුවන් ගතියක් ඇති වෙනවා වහා කිපෙන්නේ නැතුව. එනතුව තමන්ට නොගැලපෙන දෙයක් තමන්ගෙම කිට්ටුවන්තයෙන් කරත් ඒක මේ අඥානුපේක්ෂාවෙන් නෙවෙයි බලන්න හිතීමේ හැකියාවක් ඇති වෙනවා. මේ තුලින් තමයි අපි අලුතෙන් කර්ම රැස් කරගන්න දෙන්නේ නැතුව දිගට ඉඳලා ඒ පුද්ගලයා කවදා හරි හදන්න ඕනේ නම් කලබල ඉවරනට පස්සේ මේට කියන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. ඉතින් මේ ප්‍රධාන වශයෙන් මම කියන තපස් ගුණ කියලා. ඒ තපස් ගුණ එන්නේ භාවනා කරනකොට උගාවක් ඉස්සරහට ගියාට පස්සේ. නමුත් ඒකට සුදුසු වාතාවරණය හදන්න තමයි මේ ධාතු වශයෙන් බැලීම, ඒ වගේම අරමුණක් ඇතුළට එනකොටම ඒ පිළිබඳව සතිමත් වීම ප්‍රතික්‍රියා කිරීමෙන් වැළකී සිටීම දේවල් සකස් කරන්න හදන ගතිය අනිවාර්ය දෙයක් නොවන බව කළ යුතු වෙලාවල කිරුවට කමක් නැහැ අනිවාර්ය නැති බවත් Tamanට කවුරු හරි කොච්චර බැන්නත් එයාට නොබැන හිටියයි කියලා නඩු දාන්න බෑ ඒකෙන් අපිට ඕනකට වැඩි ඕන කෙනෙක් ගාක් ස්තුති කරත් ඒ ස්තුති කරපේක නිවැරදි කිරුවේ නැහැයි කියලා අපිට දෝෂයක් එන්නේ නැහැ. අන්න ඒ ඉඩපාඩුව ගන්න නැති වුණොත් එහෙම මේ ගමන යන්න අමාරුයි. නමුත් ඒ ඉඩපාඩුව අපිට මුලදි ගන්න අමාරුයි. ඒකට අපි කරන්නේ ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ හදාගත්ත අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන ගුණවතුන් සිල්ලතුන් ඇසුරු කිරීමෙන් මේ ධර්ම මේ විදිහට ධාතු වශයෙන් බලමින් සද්ධා මාර්ගයෙන් යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට ආගම ඕනේ. එතෙන්දී ආගම තියෙන්න වෙනවා ආත්ම ගතිය තියෙන්නත් වෙනවා ඉස්සරහට යනකොට යනකොට තමයි ඒක ඇතුලේ තියෙන ගැඹුර තේරෙන්න පටන් අරගන්නේ අන්න එදාට තේරෙනවා ඒ අර මුලින් මුලින් ආයාසයෙන් නමුත් ශ්‍රද්ධාවෙන් නමුත් එකතු කරගත්ත ගුණ නිසා එන්නේ එන්නේ එන්නේ එන්නේ අෂ්ටලෝක ධර්මයේ කියන්නේ සැප දුක කෙරෙහි නොසැලෙන ගතියක් නමුත් ආගම පැත්තෙන් බලනකොට සැපට දුකට නොසැලෙනවා නම් ඒක අධාර්මිකයි වගේ පේනවා ඒ වගේම ලාභෙට පාඩුවට නොසැලෙනවා නම් ඒක අසාධාරණයක් විදිහට තමයි පේන්නේ. හරි වැරදි දෙකට නොසැලී ඉන්නවා නම් අසාධාරණයක් වගේ තමයි පේන්නේ. ඒ නිසා අපි පටන් ගන්න එතනින් තමයි. කරගෙන කරගෙන ඉදිරියට යනකොට අපේ තුලම තියෙන කෙලෙස් අයින් වෙලා ඒ උපාදාන උපාදානස්කන්ධ ගෙවිගෙන ගෙවිගෙන යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා නොසැලී සිටීමේ ශක්තිය තමයි අපේ සැබෑ නිවහන වෙලා තියෙන්නේ. ඔත් මේ බාහිර වස්තු දේවල් නිසායි අපි මේ සැලෙන ගතියටපත් වෙලා මේ ගමන වෙහෙස කරලා තියෙන්නේ විතරක් නෙමෙයි අලුතෙන් කර්ම රැස් කරමින් දිගින් දිගට දිගින් දිගට සංසාරට පොහොර දාන්නේ ඒක නිසා හරියට මූල ධර්මයේ දැනගෙන ඒක හොඳට තර්කානුකූලව චිත්ත වශයෙන් කල්පනා කරලා භාවනා කරන්න පටන් අරගත්තොත් ඕනම කෙනෙකුට වෙන සුදුසුකම් මොකක්වත් නැතුව Taman ඉන්න තැනින් ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම නැතුව මූලික සුදුසුකම් වශයෙන් අසවල් අසවල් දේවල් තිබිය යුතු කියලා මොනම දෙයක්වත් නැත්තේ නැහැ. එහෙම නැත්තම් මේ මේ භාවනාවකින් නැත්තම් මේ ධර්ම ක්‍රමයේ ක්‍රියාවට නැංවීම ඇති කිසිම කෙනෙකුට තව කිසිම කෙනෙක් විනිශ්චය කිරීමේ අයිතියකුත් නැහැ, පුළුවන්කමකුත් නැහැ, අධිකාරී ශක්තියකුත් නැහැ. ඒක නිසා හරියට ඉස්සල්ලා අහගන්න ඕනේ. ඊට පස්සේ හොඳට කල්පනා කරලා බලලා වැඩ කරගෙන යන්න ඕනේ මුල් හරිය සෑහෙන ශ්‍රද්ධාවකින්. කරගෙන කරගෙන යනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අත්දැකීම් වශයෙන් එහෙම නැත්නම් අතට අල්ලන්න පුළුවන් වගේ ආනිසංස ලබන්න. ඉතින් එතෙන්ට යනකම් මේක වෙහෙස නිසායි මේ ਸਰවචන් වහන්සේ දන්න දන්න ක්‍රමවලින් උනන්දු කරවමින් අර මුල් අත්දැකීම් ටික ලබා ගන්නකම් ආරක්ෂාව සලසලා දීලා ඒ ධර්ම දේශනාවලින් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා වලින් පුළුවන් තරම් උනන්දු කරගන්න. ඒක නිසා අපි තමන් කෙරෙහි යථාර්ථය දැනගෙන තමන් කෙරෙහි අනුකම්පාවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි බොහෝ වැඩ තියෙනවා ඒක ඇත්ත. නමුත් මේ ආයාසයෙන් තමන් තුල ස්ථාපිත කරගත යුතු මේ සතිය, මේ සමාධිය මේ කරතර අස්සේම දිනු කරගත්තේ නැත්නම් බාහිර කොච්චර වැඩ දියුවත් අපිට සාන්තියක් නැහැ. අපේ තියෙන එකම પરමාර්ථය වෙන්න තියෙන්නේ මේ කරදර මැද අහුවෙන අහුවෙන වෙලාවේදී මේ සතිය සමාධිය දියුණු කරගෙන බොහෝ වැඩ කරනවට වැඩිය කරන වැඩ ටික පිරිසුදුවට ශාන්තව කරගෙන යන්න පටන් අරගත්තොත් අපිට මෙච්චර වස්තු නාස්ති කරන්න නැතුව මෙච්චර චිත්ත පීඩා ගන්න නැතුව සාධාරණ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. එවැනි ජීවන රටාවකින්මයි අපිට පුළුවන් වෙන්නේ මේ කෙලෙස් නැත්නම් සංස්කාර කපමින් යන ගමන. ඒක නිසා මේ කරගෙන යන වැඩත් මේ ධර්ම දේශනාවලුත් නිසා කැපී පෙනෙන වෙනසක්. ඒ කියන්නේ Tamanට අල්ලන්න පුළුවන් තරමේ ප්‍රතිඵල නැති වුණත් මූලික සද්ධාවකින් යුක්තව කරගෙන ගියොත් නබෝ කාලයකින් Tamanට මේව අත්දැක ගන්න පුළුවන් වෙනවා. ඒක අත්දැක්කට පස්සෙත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. තවත් ඒක නොදැන මිත්‍යා ප්‍රතිපත්ති වලින් අපපටිපන්න අවිද්‍යාවසා පැටලවිල ඉන්න අයට අනුකම්පාවෙන් ඒක පුළුවන් විදිහට කියලා දීලා ඒක ඇත්තටම අමාරුයි මොකද හේතුව මේක මේ අපි දන්න ක්‍රමයට නෙමෙයි විකාශනය වෙන්නේ. 아무තු පැත්තකට යන්නේ. අන්න එහෙම කිරීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ දෙන්න පුළුවන් උතුම්ම දායදේ දෙන්න. එහෙම නැත්නම් සාසනෙට කරන්න පුළුවන් උතුම්ම සේවය කරන්න ඒක Tamanටත් කරගත හැකි සීකයක් සේවයක් වෙනවා. ඒ නිසා මේ අද මේ විචාර කරපු ආපෝ ධාතෝ කර්මය ගැන ධාතු මනසිකාර්ය වශයෙන් බැලීමේ තමන්ගේ හිතේ තියෙන එන්න පුළුවන් ඒ පාරම්භ කියන එකට එක කියන ගතිය, එකට එක කරන ගතිය, එකට එක හිතන ගතිය වෙනුවට ඇති හැටිය එතන එතනම දක් ගන්න පුළුවන් ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා.